මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ গিදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දී ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි. ආජීවශ්නමක ශීර්ය සමාදන් වෙන සූදානම්. নমস্কার এ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 සරණ ගමනං සම්පුන්නං පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි අරුසාවාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡා ජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් ආජීවට්ඨමක සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේතබ්බං සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං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 තං නාම රූපස්මින් අසජ්ජමානං අකිංචනං නානුපතන්ති දුක්ඛාති ශ්‍රද්ධාවන්ත පින්වතුනි සිතක ඇතිවන ක්‍රෝධයත් ඊර්ෂාවත් නිසා පැන නගින හිංසාකාරී අවස්ථා සමාජයේ අපට නිතර අහන්න දකින්න ලැබෙනවා අනිත් කෙනා දුකටපත් කිරීමෙන් Taman තුල ඇතිවෙච්ච ක්‍රෝධයත් ඊර්ෂ්‍යාවත් සංසිඳවා ගන්න පුළුවන් ය කියන හැඟීමයි බොහෝ දෙනා තුල පවතින්නේ. ඒක නිසා ඊට උපකාර වෙන උපාය මාර්ග සොයනවා මිසක් ඒවා ඇතුළතින්ම සංසිඳවා ගැනීමට උපකාර වන ධර්මානුකූල උපාය මාර්ග ගැන හිතන්න පෙළඹෙන්නේ නැහැ. නමුත් අපේ තිලෝගුරු බුදු පියාණන් වහන්සේ පෙන්වා දෙනවා ක්‍රෝධසිතක ඊර්ෂාසිතක විපාක වශයෙන් මේ දීර්ඝ සංසාරයේ කෙනෙකුට විඳින්න සිදුවෙන දුක් ගැහැට සමූහය අද අපි මාතෘකා කළ ගාථාවට අදාළ නිදාන කතාවෙත් ඒ විදිහේ සිද්ධියක් සඳහන් වෙනවා අනුරුද්ධ ස්වාමීන් වහන්සේ එක් අවස්ථාවක 500ක් සංඝයා වහන්සේලා පිරිසත් එක්ක තමන්ගේ උපංගම වන කපිලවස්තු පුරයට වැඩම කළා එහෙම කපිලවස්තුපුරයට වැඩලා නිග්‍රෝධාරාමයේ වැඩ වාසය කරන බව අහන්න ලැබුණාම උන්වහන්සේගේ ඥාති පිරිස උන්වහන්සේ දකින්න පැමිණියා. නමුත් රෝහිණී නැමැති නැගණිය ආවේ නැහැ. අනුරුද්ධ ස්වාමීන් වහන්සේ ඒ ඥාතීන්ගෙන් අහනකෝ රෝහිණී කියලා. ඇය අන්න gedere ඉන්නවා. මොකද ආවේ නැති කියලා ඇහුවාම හැමේ ආබාධයක් හැදිලා කුෂ්ඨ රෝගයක් වගේ යම්කිසි හැමේ ආබාධයක් හැදිලා ලැජ්ජාව නිසා ආවේ නැtei කිව්වා. පස්සේ කිව්වා එකගෙන ඉන්නේ කියලා. ඇඳවාගෙන ඉන්න කියලා. එයත් ඒ රෝග ස්වභාවය නිසා යම්කිසි පොරෝණ ආදියකින් වසාගෙන ඒ ස්ථානෙට පැමිණියා. ඉතින් අනුරුද්ධ ස්වාමීන් වහන්සේ අහනවා මොකද රෝහිණී ආවේ නැත්තේ කියලා ඇහුවාම ඔන්නේ රෝගයක් තියෙනවා කියලා කිව්වා. නරකද පිනක් දහමක් කරාම කියලා ඇහුවා. පින්කමක් එහෙම කරාම මොකද්ද කරන්න කියලා ඇහුවාම කිව්වා දෙමහල් ආසන ශාලාවක් සංඝයා වහන්සේලාට වැඩ ඉඳලා දාන හිම් වළඳන්න පුළුවන් විදිහේ ආසන ශාලාවක් හදන්නේ. ඉතින් ඒකට වරපැන වශයෙන් එහෙම නැත්නම් ඒකට ප්‍රයෝගික කරගන්නේ කිව්වේ ඒ රෝහිණීගේ පළඳින ආභරණ ඒවා ආභරණ විකුණලා ඒ මුදලින් ශාලාවක් හදන්නේ කියලා කිව්වා. ඒ වගේම ඒ ශාලාවේ එක තට්ටුවක් එක මහලක් හැදුවට පස්සේ ඒ ශාලාව සුද්ධ කිරීම හැමදීම් ඊළඟට සංඝයා වහන්සේලාට අසුන් පැනවීම පැන් සූදානම් කර තැබීම ආදී ඒවත් පිළිවෙත් ආදියත් රෝහිණිය විසින් කළ යුතු බවත් අනුරුද්ධ ස්වාමීන් වහන්සේ ඒකට උපදෙස් දුන්නා. ඒ වගේම අනුරුද්ධ ස්වාමීන් වහන්සේ ඥාතීන්ට ඒ කාරණය ගැන කියලා ඒ පිළිබඳ සංවිධාන කටයුතුත් යෙදුවා. ඔන්න එතකොට ඒ විදිහටම අර රෝහිණියත් මේ රජපෞලක රජකුමාරිකාවක් නමුත් ඒ කියාපු විදියට සියලුවත් පිළිවෙත් කරමින් ඊළඟට ශාලාව හදලා ඉවරුණාට පස්සේ බුද්ධ ප්‍රමුඛ සංඝයා වහන්සේලාට දානීකුත් පූජා කරන්න සැලැස්සුවා. දානයේ අවසානයේදී බුදු පියාණන් වහන්සේ අහනවා අනුරුද්ධ ස්වාමීන් වහන්සේගෙන් මේ දානය කා වෙනුවෙන්ද කියලා කාගෙන්ද කියලා. මේ අපේ සොහයුරිය රෝහිණීගේ කෝ අය කියලා ඇහුවා. ආවේ නැති මෙන්න මෙහෙම අසනීපයක් නිසා. ඒ වෙනකොට බුදුහාමුදුරු දකින්නවත් ආවේ නැහැ. තව කියවෙනවා එතන ඒ අර ශාලාව පිළිබඳ වත් පිළිවෙත් ඒවා කරනකොට බොහෝ දුරට රෝගිය සුව වුණා. නමුත් තාම තියෙනවා. තරමක් දුරට රෝගය අඩු වුණා කියලා කියනවා ඒ වත් පිළිවෙත් ආදී කිරීමේදී. නමුත් හරියටම සුව වුණේ නැති නිසා එය ආවේ නැහැ. ඒ දාන පින්කම වෙලාවේදී බුදු පියාණන් වහන්සේ ඊළඟට එන්නෙව්වා. ඒ හේතු ඇහුවාම කිව්වා මෙන්න මෙහෙම මේ මගේ මම ආබාධයක් නිසා මම ලැජ්ජාවෙන් ආවේ නැහැ කියලා. දන්නවද මේකට හේතුව කියලා ඇහුවා. නැහැයි කිව්වා. එතකොට කියනවා මේක මේ අතීතයේ ඔබ ඇති කරගත්තු ක්‍රෝධයක ඊර්ෂාවක විපාකයක් කියලා ඒ අතීත ප්‍රවෘත්තිය සඳහන් කළා. අතීතයේ බර්ණස් රජුගේ අගමේසියක්ව සිටින කාලයේදී ඒ රජතුමාගේ හිත දිනාගත්තු නාටිකාංගනාවක් ගැන තියෙන ඊර්ෂාව ක්‍රෝධය නිසා ඒ නාටිකාංගනාව නිදාගන්න ඇඳේ ඇඳ ආවට ඒ වගේම ඇඳේ ඇතිරිලි ආදියෙත් ඉස්සා ඉස්සෙල්ලාම මේ කහඹිලියා වගේ ඒ කාලේ තිබුණු යම්කිසි ගෙඩි වර්ගයක කුඩු ගෙඩි කුඩු කළ ගෙඩි වර්ගයක් කුඩු කළා ඉස්සා ඒවා ඇඟේ තවරුණු හැටිය කහන්න ගන්නවා ඒවා ඉහලා ඊළඟට ඒ නාටිකංගනාවට විහිළුවට වගේ මූණටත් ඒවා ඉස්සා අයගේ ඇඟටත් ඉස්සා ඒකම gadu pipila ඒ තැනැත්ති ගිහිල්ලා ඇඳේ හාන්සි වුණා ඇඳෙත් තිබුණු ඒ කහන ද්‍රව්‍ය නිසා බරපතල වේදනාවල් ඒ නාටිකාංගනාවට ඇති වුණා. ඔන්න ඕකයි එතකොට අතීත කර්මයේ හැටියට බුදු පියාණන් වහන්සේ දක්ුවේ. ඒක නිසා ක්‍රෝධය හෝ ඊර්ෂ්‍යාව සුළු වශයෙන් හොත් ඇති කර නොගත යුතුයි කියන ඒ අදහස දෙමින් බුදු පියාණන් වහන්සේ අවස්ථාවේ දේශනාවක් කළා මේ අපි මාතෘකා කළ ගාථාව මුල් කරගෙන ඒ කහලායේ රෝහිණියගේ හැමේ ආබාධය සුව වුණා වගේම එතන කියන ස්වර්ණ වර්ණ මේ විදිහට හොඳට ආයෙත් චවි වර්ණය ඇති වුණා කියලා ඒ වගේම සෝවන් ඵලයක් ලැබුවා. ඒ ගාථාව කෝධං ජයේ විප්පජහෙය මානං සංයෝජනං සබ්බ මතික්කමෙය්‍ය තං නාම රූපස්මින් අසජ්ජමානං අකිංචනං නානුපතන්ති දුක්ඛා බොහොම ගැඹුරු අර්ථ ඇති ගාථාවක් හමේ රෝගයට පමණක් නෙමෙයි මුළු සංසාර රෝගයටම ප්‍රමාණවත් ධර්ම ඖෂධයක් ඒ ගාථාවේ ඇතුළත් වෙන්නේ. කෝධං ජයේ ක්‍රෝධය අතහරින්නේය. විප්පජහේය මානං මානය දුරලන්නේය සංයෝජනං සබ්බ මතික්කමෙය්‍ය සංයෝජන කියලා කියන්නේ මේ සංසාරයට සත්වයා බැඳිලා ඉන්න දස සංයෝජන කියලා කියනවා බැමි එහෙම නැත්නම් හැකිලි බැමි කොකු වගේ ඒ විදිහට තියෙන ක්ලේශ ධර්ම 10ක් දක්වනවා සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග ව්‍යාපාද රූපරාග අරූපරාග මාන උද්ධච්ච අවිජ්ජා කියලා කියන ඒ දස සංයෝජනයි මෙතන මේ සංයෝජන කියලා දක්වන්නේ සංයෝජනං සබ්බං අතික්කමෙය්‍ය සියලුම සංයෝජන භවයට බැඳිලා තියෙන සියලුම සියලුම හැකිලි බැමි ඒවා ඉක්මවන්නේ සංයෝජනං සබ්බං අතික්කමෙය්‍ය ඊළඟට තං නාම රූපස්මින් අසජ්ජමානං අන්න ඒ විදිහට කරලා තමන්ගේ නාම රූපෙහි නොඇලෙන්නා වූ එහි නොපැටලෙන්නා වූ තැනැත්තා මත අකිංචනං ඒ වගේම ඒ බඳුවේ තැනැත්තා පිළිබඳව කියවන්නේ අකිංචනං ඒ නාම රූපේ නොඇලෙනවා නම් යම් කෙනෙක් ප්‍රඥාමතු කරගෙන විදර්ශනා වශයෙන් ඒ තැනත්තාට රාග ద్వේෂ මෝහ වශයෙන් කිසිවක් නැහැ. ඒකට නිසා අකිංචන කියලා කියනවා. කිසිවක් අයිති නැහැ. හිතෙන් ඒවා මුදාගත්තා කියන එක අකිංචන. කිසිවක් අයත් නැති වූ ඒ බඳු පුද්ගලයාට මත නානුපතන්ති දුක්ඛ දුක් කඩාන වැටි සංසාර දුක් කඩාන වැටි කියන අදහසයි මේ ගාථාවේ කියවෙන්නේ. ඒක ගැඹුරු ගාථාවක්. ඉතින් කොහොම කොහොම නමුත් අපිට මේ කතාවෙනුත් ගාථාවෙනුත් සෑහෙන එදා අපේ එදිනෙදා ජීවිතයට අදාළ වැදගත් ධර්ම උපදේශ ලබා ගන්න පුළුවන් ප්‍රධාන වශයෙන්ම මේක මාතෘකා වුණු මේ ක්‍රෝධයත් ඊර්ෂ්‍යාවත් පිළිබඳව මෙතන අපට මේ සිද්ධියෙන් පැහැදිලි වෙනවා අතීතයේ තාමත් මෑත අතීතයේ අර ඒ රෝහිණිය අගමේසියක්ව සිටිද්දී අනුන්ට දමා ගැසූ ඒ විස කුඩු එහෙම නැත්නම් ඒ කසන්න හේතු වෙන ඒ විස කුඩු ඒවා Tamanටම ආපහු වගේ Tamanගේ ශාරීරික ආබාධයක් මේ ඇති උනේ. එයින් අපට පේනවා අර ක්‍රෝධයේ විපාක බරපතල විපාක ක්‍රෝධයත් වගේම ක්‍රෝධයත් එක්කම යන එක තමයි ඊර්ෂාව කියන එක. ඒ ඊර්ෂාව යට තිබෙන්නේ මාන්නයයි. ඒකයි අර මෙතන ගාථාවේ ක්‍රෝධය ගැනත් මාන්නයක් ගැන කිව්වේ. මේ දෙකම සමාජයේ පොදු දුර්වලතාවන් බව මේ පින්නතුන් දන්නවා. ක්‍රෝධයට ඊර්ෂාව එකතු වුනහම ඊට බොහොම බරපතලයි. දැන් මෙතන ඒ අර තමන් අගමේසිය නිසා නාටි ගංගනාවක් කෙරෙහි රජතුමාගේ විශේෂ ඇල්මැති වුණාම අර තැනැත්ති ගැන ඊර්ෂාවක් ඇති වුණා. ඒකත් එකතු කරගෙන තමයි අර පලි ගන්න වගේ අර විදියට ක්‍රියා කළේ. ඉතින් දැන් මේන් අපිට පේනවා අපට ඇති වෙන රෝගාබාධ රාශියකම නියම නිදාණය මේ සාමාන්‍ය වෛද්‍යවරුන්ට පේන්නේ නැති බව. දැන් හැමේ රෝගයක් නම් වෛද්‍යවරු කියාවි මේක ලේ දූෂ්‍ය වීමකින් ඇති වුණා කියලා. නමුත් බුදුවේද මහතා කියන්නේ ලේදී ලේ දූෂ්‍ය වීම නෙවෙයි මෙතන සිත දූෂ්‍ය වීම යටින් තියෙන්නේ. සාංශාරික නිදානීය සාමාන්‍ය වෛද්‍යවරුන්ට පෙනෙන්නේ නැහැ. බුදු පියාණන් වහන්සේටත් අභිඥාලාභීටත් තමයි මේ සාංශාරික රෝගයේ සාංශාරික නිදානීය පෙන්නේ යම්කිසි රෝගාබාධවල. අපි මේ බොහෝ විට සුව කරගන්න බැරිව නිදන්ගත රෝග කියලා අතහරින දේවල් වල යට තිබෙන්නේ අන්න අර විදිහේ බරපතල කර්ම. ඒවට කියනවා කර්ම රෝග කියලා. අපි බෞද්ධයින් වශයෙන් අපි දන්නවා ඒ විවහාරයක් තියෙනවා කර්ම රෝගයක් හොඳ කරගන්න බෑ. ඉතින් ඒ බඳු ඒ කර්ම රෝග හොඳ කරගන්නේ කොහොමද? අන්න ඒකටත් යම් කිසි ඉඟියක් මේ කථාන්තරය තුලින් අපට ලැබෙනවා. හොඳට කථාන්තරයට හිත යොදලා බැලුවොත්. දැන් මේ කියන අනුරුද්ධ හාමුදුරුවෝ අනුරුද්ධ ස්වාමින් වහන්සේ එසේ මෙසේ කෙනෙක් නෙවෙයි. මේ ශාසනයේ දිවස් පිළිබඳ දිබ්බචක්කු කියලා කියන දිවස ලාභීන් අතර අග්‍රතැන ලැබූ ස්වාමින් වහන්සේ නම. ඒකට උන්වහන්සේ කපිලවස්තුපුරයට වැඩි යම්කිසි විශේෂ හේතුවක් නිසා වෙන්නත් පුළුවන්. උන්වහන්සේට පේන්නේ නැති මේ තමන්ගේ සුහයුරියගේ සමේ රෝගය වගේම සංසාර රෝගයක් හොඳ කරන්න ඒ තරමට යම්කිසි පිනක් මෝරලා තියෙනවා කියලා. ඉතින් ඒක නිසා තමයි ඇත්ත වශයෙන් මේ කර්ම රෝග වලින් බේරෙන්න පුළුවන් වන්නේ පුණ්‍ය ශක්තියෙන්. ඒකට බෙහෙත පිනයි. දැන් අපි දන්නවා අසනීපයකට බෙහෙත් ගැන කතා කරනකොට වෙදකම වගේම හෙදකමත් අවශ්‍යයි. දැන් මෙතන අනුරුද්ධ ස්වාමීන් වහන්සේ හෙදකම වගේ දෙයක් කළා. මොකද්ද? අර රෝහිණියට උපදෙස් දුන්නා. යම්කිසි වත පිළිවෙත පිළිබඳ කාරණයක්. පින්දහම් කිරීම පිළිබඳ. මොකද්ද? එතනක් තියෙන ගැඹුරින් කල්පනා කරලා බැලුවාම ගත යුතු දෙයක්. අර ආසන ශාලාවක් හදන්න දැන් ක්ෂත්‍රිය කියලා කියන්නේ රජපෞලේ කෙනෙක් වුණාම කොයිතරම් ධන තියනවද? ඥාතින්ට කියන සුණංගුව විතරයි. නමුත් මෙතන පැවරුවේ කොහොමද? ආභරණ විකුණලා මේක කරන්න කියලා. ආභරණ කියන එක මේ කවුරුත් දන්නවා. ගෙදර දොරවල් වල වෙන අගහිඟකම් හොඳටම උග්‍ර වුණාම තමයි කනකර විකුණන්නේ. ඒ තරම් මේ ස්ත්‍රී පක්ෂයට ආභරණ වලට ලොකු ඇල්මක් තියෙනවා. ඉතින් ඒ වගේ මේ මෙතන රෝහිණියට පැවරුනේ ආභරණ විකුණන්නේ කීම. ආභරණ විකුණලා මේ ශාලාව හදන්නේ. සල්ලි නැතිකමට නෙවෙයි. ඒක තුල තිබෙන අන්න අර කර්මය ගෙවි යාමට උපකාර වන දෙයක්. මොකද රූප සම්පත්තිය නිසා ඇති කරගත්තු මාන්නය නිසා අර විදිහට හැසිරුනේ. ඒ වගේ මේ ආභරණ වල නිස්සාරත්වයක් දැන් ඇයට වැටහෙන්නේ නැති මේ සමේ රෝගිය තියෙද්දි එළියට බහින්නවත් බැරි නම් මොකටද ආභරණ? ඉතින් එතන හුඟක් කාරණා තියෙනවා. ඔන්න ආභරණ විකුණලා මේ ශාලාව හදන්නේ කිව්වේ. එපමණක් නෙවෙයි. දැන් කොතෙකුත් මෙහෙකාර මෙහෙකාරියන් ඉන්න ඇති ඒ ඒ රජ ගෙදරවල් වල. දැන් මෙතන ඇවට පැවරුවා එක පහත මාළය හදලා ඉහළ තට්ටුව හදන තුරු ඒවා සුද්ධ පවිත්‍ර කිරීම. ඒ බඳු ඒ ගොඩනැගිල්ල ගොඩනැගිල්ල කටයුතු කරන අවස්ථාවේ හුඟක් සුද්ධ පවිත්‍ර කරන්නක් තියෙනවා. ඒකත් දඬුවමක් එහෙම නැත්නම් දඬුවමක් නැතත් කර්ම වතපිලිවෙතක්. විශේෂ වතපිලිවෙතක්. සංගෝපස්ථාන වශයෙන් අසුන් පැනවීම පිරිසිදු කිරීම ලබා ආදී ඒ තුලිනුත් අර කර්මය ගෙවි යනවා. ඒකයි වෙන්නේ ඒ සමේ රෝගය බොහෝ දුරට අඩු වුණා කියලා. ඒවත් පිළිවෙත් කිරීමෙන්වත් සමය රෝගය බොහෝ දුරට අඩු වුණා. ඊළඟට ඊළඟට තමයි ඉතින් බුදු පියාණන් වහන්සේ අර දේසු ගාථාව තුලින් අන්න අර සමය රෝගය වගේ මෙතන අර කලින් කියාපු සිත පිළිබඳ සංසාරික නිදාණය එතන කොටින්ම කියනවා නම් ධර්ම ඖෂධය බුදු පියාණන් වහන්සේ දුන්නේ. ධර්ම ඖෂධය මෙන්න මේ ගාථාවේ සඳහන් වෙනවා. මොකද්ද ධර්ම ඖෂධය? අර ලේ දූෂ්‍ය වීම නෙවෙයි සිත දූෂ්‍ය වීමයි මේකේ රෝග නිදානේ ඒ සිත දූෂ්‍ය වෙන හේතුන් ඉවත් කිරීමටයි මේ ගාථාවේ කියුනේ කෝධං ජහේ ක්‍රෝධය අතහරින්නේය මානං කෝධං ජහේ විප්පජහෙය මානං මානය දුරලන්නේය ක්‍රෝධයයි මාන්නයයි එකට කටයුතු කරන්න එතකොට ඒ වගේම අන්තිමට මේ සංසාර తත්වය මෙහිමනම් මේකට තවත් බැඳිලා ඉන්නේ මොකටද මේ බැමි කොකු අනිත් පැත්ත හරවන්න සක්කාය දිටි විචිකිච්ඡා ආදී කියන ඒවා ඉතින් මාර්ග ඥාන වලින් අතහරිය යුතු දේවල් ඒකට අවශ්‍ය දේ සම්පාදනය කරනකොට ඒ අවස්ථාවල් වල සංයෝජන බැමි කැඩිලා යනවා. දැන් සෝවාන් වීම කියලා කියන්නේ අර මුල් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියලා කියන සසරට බැඳිලා තිබෙන බැමි තුනක් කැඩීමයි. ඉතින් ඒකට උපකාර වෙන විදියයි මේ ගාථාව. තං නාම රූපස්මින් අසජ්ජමානං නාම රූපෙහි නොඇලෙන බවක් මෙතන කියවෙනවා. නාම රූපය කියලා ඉතින් අපි ධර්මානුකූලව කියනවා නම් ඒක නාම ධර්ම හැටියට සලකනවා වේදනා සංඥා චේතනා පස්ස මානසිකාර කියලා කියන හිත පිළිබඳ ධර්ම ඊළඟට රූප කියන ප්‍රඥාප්තිය අපි ගන්නේ අර පඨවි ආපෝ තේජෝ ආයෝ කියන මේ ධාතු හතර ආශ්‍රයෙන් මේක තුලින් කෙනෙක් ඇති කරගන්න මමය මාගේ කියලා කියන ප්‍රඥාප්තිය ගැඹුරින් ධර්මානුකූලව සලකලා බලනකොට නාම රූප දෙකක් පමණයි නාම ධර්ම ටිකකුත් රූප ධර්මයි මේ ටික තමයි මේ මමය කියලා ගන්නෙ ඉතින් මේ නාම රූප ධර්ම තං නාම රූපස්මින් අසජ්ජමානං මේ නාම රූපේ හරියට අප උපමාවකට කියනවා නම් හරියට දැල් කවුලුවක් වගේ. දැල් කවුලුවක් හතරැස් කොටු ඇති දැල් කවුලුවක් නම් ඒකට අපි කිය උපමාවට ගන්නවා නම් පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු හතර ආශ්‍රය කරගෙන අපි මේ රූප ප්‍රඥප්තිය ඇති කරගන්නේ. මේ ධාතු හතර ගැන නිතර නුවණින් සිහිය යොදනකොට මේ රූපයේ ඇති හරයක් නැහැ කියන අවබෝධය එනවා. මේ ධාතු හතර කියන මහා භූත හතර තනිව තේරුම් ගන්න බැරි එකට ක්‍රියා කරන මහා භූතය මහා පුදුම විදිය තත්වයක්. මේ අපි භෞතික කියලා ලොකුවට කිව්වට මොකද? අන්න ඒ විදිහේ ඒක ආශ්‍රේණුයි අපි මේ රූප ප්‍රඥප්තිය ඇති කරගන්නේ. ඉතින් රූපයේ ස්වභාවය දැන් රෝහිණියට ඒ වෙනකොටත් තේරිලා ඇති. ඉතින් ඔන්න ඔය විදිහට මේ නාම ධර්ම සහ රූප ධර්ම ගොඩක් වෙන මෙන්න මේ මමයේ කියලා මමයේ මාගේ කියලා කියන මේ ප්‍රඥප්තිය මේකේ ඇලෙන්න එපා කියන එක අසජ්ජමාන. ඒ විදිහ ඇලෙන්නේ නැති තත්වයටපත් කරගන්නේ කොහොමද? ලෝභ ද්වේෂ මෝහ මේක පිළිබඳව ඇලීම් ඊළඟට මේක ආශ්‍රය කරගෙන ඇති කරගන්න ගැටීම් ඒ පිළිබඳව මාන්න ආදී වශයෙන් ඇති කරගන්න මුලාවීම් කියලා කියන ලෝභ දෝෂ මෝහ අතහරින්න ඕන. ඒකයි ඒ අතහැරියාම ඒ තැනැත්තාට මමයේ මාගේ කියලා ගන්න දෙයක් නැහැ. එබඳු තැනැත්තාට කියන්නේ අකිංචනං කියලා. කිංචනං කියලා කියන්නේ කිසිවක් අයිති නැති කෙනා. මේවායේ තිබෙනකන් තමයි මේ ඔක්කොම කරදර. ඔක්කොම අතහැරියට පස්සේ හිතට අහු වෙන්නේ නැති තත්වයකටපත් වුණාට පස්සේ එතකොට දුක් කඩා වැටෙන්නේ නැහැ. නානුපතන්ති දුක්ඛ. දුක් කඩා වැටෙන්නේ නැහැ. ඔන්න ඔකයි ඉතින් ගාථාවේ අදහස අපි කෙටියෙන් කිව්වොත්. ඉතින් මේක ආශ්‍රයෙන් අපි දැන් ඉතින් තව දුරටත් අපේ ජීවිතවලට අදාළ අන්දමේ කාරණා මතු කරගන්න බලමු. දැන් ක්‍රෝධය කියන එක අපි දන්නවා සමාජයේ ඊටාත්ම සුලභ දුර්වලතාවක්. කාට කාටත් සාධාරණ කෝප නමින් හෝ වෙනමන හදිසි කෝප හැටියට හෝ නොයෙකුත් විදියට මේ කෝපය පැන නගිනවා. මේකට බුදු පියාණන් වහන්සේ ඒ ස්ථානවල මහ පුදුම අන්දමට බෙහෙත් දීලා තිබෙනවා. දැන් එක තැනක් තමයි තම වටිනා ගාථාවක් ඒකත් සමහර විට ගැඹුරු අදහසක් ඇති ගාථාවක් හැටියට සලකන්න පුළුවන් උරග සූත්‍රය කියලා ගාථා වලින්ම තියෙන සූත්‍රයක පළමුවෙන්ම දැක්වෙන ගාථාව කොටින්ම කියතොත් වටිනා ධර්ම ග්‍රන්ථයක් තියෙන සුත්ත නිපාත කියලා ඒ ග්‍රන්ථය ආරම්භෙන්නෙත් ඒ ගාථාවෙන් යෝ uppatitan vineti kodham විසටං සප්ප විසංව ඕස දේහි සෝ භික්ඛු ජාති ඕරපාරං උරගෝ ජින්නමිව තචං පුරාණං බුදු පියාණන් වහන්සේ උරග සූත්‍රය උරග සූත්‍රය කියලා කියන්නේ සර්පයා උපමාව ඇති සූත්‍රයයි. සර්පයා පිළිබඳ උපමාව ඒක දිගටම තියෙනවා. මේ පළමුවෙනිම ගාථාවේ කියවෙනවා ඊ타මත්ම දෙයාකාරයකින් සර්පයා උපමා කරගෙන. ඊ타මත්ම වටිනා අදහස් කීපයක් බුදු පියාණන් වහන්සේ ඉදිරිපත් කරනවා. යෝ uppatitan විනේති කෝද්ධං විසටං සප්ප විසංග ඕසදේ යම් භික්ෂුවක් පැන නැංගා වූ ක්‍රෝධය හරියට පැතිරෙන්නා වූ සර්ප විෂක් සර්ප විෂයක් මැඩපවත්වන්නාක් මෙන් වහා මැඩපවත්වයිද සෝබික්කු ජහාති යෝරපාරං උරගෝජින්න මෙව තචං පුරාණං ඊබඳු භික්ෂුව සර්පයෙකු හැව දාන්නාක් මෙන් හැව අතහැරින්නාක් මෙන් මෙතරත් එතරත් අතහරි ඒ කියන්නේ විමුක්ත සිතක් ඇති කරගන්නවයි කියන එකයි මේ ගාථාවේ ඊටමත් මේ සර්පය දෙආකාරයකින් උපමාවට අරගෙන තියෙනවා මෙතනක් එකක් පළවෙනි උපමාව සර්ප විෂය දැන් ක්‍රෝධයක් ඇති වුණාම හිතා ගන්න තියෙන්නේ ණයෙක් ගැහුවා. ණයා ගැහුවා කියලා. ණයෙක් ගැහුවාම බල බල ඉන්නේ නෑනේ. විෂ පැතිරෙන්න කලින් පුළුවන් ඉක්මනින් ඒකට ඖෂධ දෙනවා. අන්න ඒ අදහසයි මේ ගාථාව තුළින් බුදු පියාණන් වහන්සේ දෙන්නේ. දැන් බුදු පියාණන් වහන්සේ දෙන උපමා මේවා වශයෙන්ම මේවයි මහ පුදුම ප්‍රායෝගික අගයක් තියෙනවා. දැන් හදිසි කෝපයක් ආවහම ඕකට අභිධර්ම ලැයිස්තු ගණන් කර කර ඉන්න බෑනේ. ලේසිම ක්‍රමේ තමයි බුදු පියාණන් වහන්සේ උපමාවකින් දීපු ක්ෂණිකව අපට මතු කරගන්න පුළුවන් යම්කිසි චිත්තජ රූපයක් අපි මතු කරගන්නවා. ඒක තුලින් වන්න අරකින් වැලකින්න ශක්තිය ලැබෙනවා. දැන් කෙනෙකුට හිතෙනවා ගෝධය ඇති වෙනත් එක්කම මෙන්න සර්පයා ගැහුවා. එහෙම නැත්නම් නයා ගැහුවා. එතකොට ඒක තුලින් හිතා ගන්න තියෙන්නේ දැන් හිත දූෂ වෙන්න ළඟයි. ක්‍රෝධය ඇති වුණාට පස්සේ ඒක පැතිරෙනවා. ඒක පැතිරෙන්න කලින් ඒ ක්‍රෝධයම පැතිරිලා තමයි දැන් කවුරුත් දන්නවා ක්‍රෝධය ඒ වෙලාවේ මැඩපැත්තුවේ නැත්නම් ඒක ද්වේෂයේ බවට හැරෙනවා. ඒ ද්වේෂය වෛරය හැටියට ඊළඟට ආඝාත හැටියට පටිඝ හැටියට ওই නොයෙකුත් නම් වලින් දක්වන ඒ විවිධ අවස්ථාවල් කරා යනවා පලි ගැනීම උපකාර කරගෙන ඊළඟට අනන්ත කාලයක් ඕක දිගට යනවා ආඝාත වෛරාදී වශයෙන් ඉතින් අර සර්ප විෂ පැතිරුණා අන්න පැතිරෙන්න කලින් ඒක හිතේ ඇති වුණ බව දැනගත්තු හැටිය <clears throat> මොන සර්පයා ගැහුවා කියලා හිතාගෙන දැන් සාමාන්‍ය ලෝකයා නම් ක්‍රෝධය සංසිඳුවා ගන්න කරන්නේ ඒකෙන් පලි ගැනීමයි. නමුත් ධර්මානුකූලව කල්පනා කරන කෙනා උත්සාහවන්ත වෙන්න ඕන මේ ක්‍රෝධය ඇතුළතින්ම සංසිඳවා ගන්න. <coughs> ක්‍රෝධය ඇතුළතින්ම සංසිඳවා ගැනීම තමයි නියම ජයග්‍රහණය. කොයි තරම්ද කියතොත් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙනවා යම් කිසි කෙනෙක් උපන්නා වූ Tamanට පැනනංගා වූ ක්‍රෝධය වහා සංසිඳවා ගනිද්ද ඒතනත්තා ජය ගන්න අමාරු සංග්‍රාමයක් ජයගත්තා හා සමානයි. ඒ වගේම ඒ තමන් ක්‍රෝධ වුණු පුද්ගලයා එහෙම නැත්නම් කෙනෙක් ක්‍රෝධ වෙනවා දැකලා කෙනෙකුට කෝප ගිය කෝප කෙනෙක් කෝප වුණා කියලා දැක්ක හැටියේ තමන් කෝපය ඒ තමන්ගේ ඇතුළත කෝපයක් ඇති නොවන හැටියට සිත සකස් කරගත්තොත් ඒ දෙන්නාටම යහපතක් සැලසෙනවා මේ විදිය ආකල්පයකින්. ඉන් පෙන්눔 කරන්නේ හැකියතාක් ඉක්මනින් ක්‍රෝධය, කෝපය ඒක සංසිඳවා ගන්නයි කියන එකයි. ඉතින් ඒක තුලින් අර මේ ගාථාවේ දෙවෙනි උපමාව ඒක ඊට වඩා ගැඹුරු අදහසක් එතන කියන්නේ සර්පය හැවාරින හැටි අපි හිතලා බලමු. සර්පයාට ඇලුම් ගැටුම් ඔක්කොම දැනෙන්නේ මේ හැමින්. <coughs> හැම අපි කවුරුත් දන්න දැන් අර රෝහිණීක කතාවෙත් තියෙන්නේ මේ හැම ඩිංගක් එහෙම වුණේ හැටි එළියට බහින්නත් බෑ. ඒ තරමට මේ හැම පිළිබඳව ලොකු ඇල්මක් තියෙන ලෝකයා තුල. ඒක පිළිබඳව මේ හැම තුලින් තමයි මේ මුළු ලෝකයම වසඟයටපත් කරගන්නේ. නමුත් ඒ හැම දිරුවාම කොහොමද වෙන්නේ? දිරුවාම අන්න අර සර්පයා කරන්නේ මොකද්ද? ඒක ඔය අත්තක මොහොහාරි හිර හිර කරලා දාලා එයින් බේරෙනවා, එයින් ගැලවෙනවා. අන්න දිරුවාම පිළිබඳ උපමාවයි මෙතන දෙවෙනුවට අරගෙන තියෙන්නේ. <coughs> දිරුවා වූ හැමක් අතහරින්න වගේ ක්‍රෝධයත් අතහරිනවා නම් එහෙම කියනත්නම් ක්‍රෝධයට අරමුණු වුණ දේ ක්‍රෝධයට අරමුණක් හැටියට ගත්තු එක අපි දැඩිව ගත්තොත් ඒක දීර්ඝ කාලයක් සංසාරයේ ඒ තුල ගැටි ගැටි යනවා. පලි ගැනීම ආදී වශයෙන්. නමුත් ක්‍රෝධ අරමුණ වහා සිතින් ඇතහැරිය කෙනාට අන්න ඒක අර හැව දැම්මා වගේ. අර එතකොට දෙවෙනි උපමාවත් ඊටාත්ම වැදගත්. දැන් සර්පයාට ඒක හැව ඇරියට පස්සේ ඇලුමකුත් නැහැ ගැටුමකුත් නැහැ එතරකුත් නැහැ මෙතරකුත් නැහැ. මමිකුත් නැහැ එහෙම නැත්නම් ඇතුළත බාහිර ભેදයකුත් නැහැ. හැව ඒ දාපු තැනමයි. ඒකට කිසි සම්බන්ධයක් නැහැ. අන්න එතකොට බුදු පියාණන් වහන්සේ දෙන උපමාවල ගැඹුරින් හිතා ගන්න පුළුවන්. එක පැත්තකින් සර්ප විෂ අනිත් පැත්තෙන් ධර්මානුකූලව ගැඹුරට කල්පනා කළොත් මේ උර්ග සූත්‍රයේ මේ ගාථාව තුලින් අපිට හිතා ගන්න පුළුවන් මේ අපි දැඩිව ගත්තු ඒ ක්‍රෝධය ආදී දේවල් තුලින් තියෙන සංසාරයට බන්ධනයි ඒක අතහැරි හැටියන්න එබැමි මිදෙනවා. එතකොට අර ඒක එතනම තමයි විමුක්තිය තියෙන්නේ. ඒ විදිහට බුදු පියාණන් වහන්සේ තවත් අවස්ථාවල දක්වලා තිබෙනවා ක්‍රෝධය දැන් අපි සාමාන්‍යයෙන් හිතන්නේ ක්‍රෝධය පිළිබඳව ඒක ඒක එක්තරා විදිහක සූත්‍රයක දැක්වෙන්නේ ශක්‍ර දේවේන්ද්‍රය ඇවිල්ලා බුදු පියාණන් වහන්සේගෙන් ගාථා වලින් ඇසූ ප්‍රශ්නයක් හැටියට ප්‍රශ්නයක් හැටියට සඳහන් වෙනවා කුමක් සිඳ දමාද කෙනෙක් සැපසේ නිදන්නේ කුමක් සිඳ දමාද මේ සිඳීමෙන්ද කුමක් සිඳ දැමීමද ගෞතමයන් වහන්සේ එහෙම නැත්නම් කුමක් විනාශ කිරීමද ගෞතමයන් වහන්සේ ප්‍රශංසා කරන්නේ බුදු පියාණන් වහන්සේ දෙන පිළිතුර ක්‍රෝධය සිඳ දැමීමෙනුයි කෙනෙක් සැනසීමෙන් නිදන්නේ. <clears throat> ක්‍රෝධයෙන් පලි ගැනීමෙන් නෙවෙයි ක්‍රෝධය ඇතුළතින්ම සංසිඳවා ගැනීමෙනු. ඒ වගේම <clears throat> විස විස මුලක් ඇති මිහිරි වූ වගේ ඇති. අපි කියනවා නම් උපමාවට කියනවා නම් මුල විස අග රස ක්‍රෝධය. ක්‍රෝධයේ ස්වභාවය මුල විසයි. නමුත් අග රසයි. අග රස නිසා කටට ගන්නවා. නමුත් මුල විස නිසා ඒක තුලින් විපතටපත් වෙනවා. අන්න ඒකයි බුදු පියාණන් වහන්සේ එතන කියන්නේ ක්‍රෝධය පිළිබඳව කියන්නේ. ඒකේ ස්වභාවය මුල විසයි අග රසයි. එතකොට මේව මතක තියාගන්න පුළුවන් මේ පින්නතුන්ට. මුල විසයි අග රසයි. අග රස නිසා කෑවොත් මුල විස නිසා අමාරුවටපත් වෙනවා. අන්න ඒ බඳු වේ ක්‍රෝධයයි මම විනාශ කරන්න කියලා කියන්නේ. සතුරා නෙවෙයි. ඒකට හේතු වුණු අරමුණ නෙවෙයි. ඇතුළතින් මේ ක්‍රෝධයයි. එහෙම නැත්නම් ඒ පුද්ගලයා නොවේ ඒකට ඒ රෝධය ඇතුළේ තියෙන සංසිඳවා ගන්න. කියලා ওই විදිහට බුදු පියාණන් වහන්සේ නොයෙකුත් අවස්ථාවල දෙන උපමා ඊටත් වඩා මහා පුදුම විදිය උපමාවක් දෙනවා. ඒක කෙනෙකුට හිතා ගන්නත් බැරි අමාරු තරම්. දැන් මේ කාලේ සමහර විට ඒක අහන කොටත් බය හිතෙනවා. ඒක සංඝයා වහන්සේලා පිළිබඳව ඒක ඉතාමත් ප්‍රකට සංඝයා වහන්සේ කෙනෙකුට දීපු උපමාවක්. ඒක නිතර කෝපයටපත් වෙන සංඝයා වහන්සේ කෙනෙකුට බුදු පියාණන් වහන්සේ මෙන්න මෙහෙම ප්‍රකාශයක් කරනවා. මහණෙනි යම්කිසි භික්ෂුවකට එහෙම නැත්නම් යම්කිසි කෙනෙකුට කෙනෙකුගේ අංගපසංග අත්පාදිය මේ හොරු ඇවිල්ලා අපි හිතමු මේ හොරු මහා මේ මිනි මරණ හොරු ඇවිල්ලා දෙයක් කියතකින් දෑත් කියතකින් අත්පා කපනවා අර නිකන් කොටේක අතුපතු කපනවා වගේ ඒ කෑලි කෑලි කපනවා එහෙම කපන අවස්ථාවේදීත් සිත දූෂ්‍ය කරගත්තොත් ක්‍රෝධයෙන් ඒ තැනැත්තා මගේ මගේ අනුශාසනය අනුව හැසිරෙන කෙනෙක් නෙවෙයි. මගේ මා කියන කීම මා කියන අවවාදයට විරුද්ධව යන කෙනෙක්. කියලා ඒ විදිහට බුදු පියාණන් වහන්සේ ඊ타මත්ම උපරිම මට්ටමේ මේ ක්‍රෝධයේ පිළිබඳව ක්‍රෝධය සංසිඳවා ගැනීම මහ පුදුම උපමාවක් දීලා තියෙනවා. මදුරුවේ කෑවත් තරහ යනවා නම් අර විදිහට දෑත් කියතකින් කෑලි කෑලි කපනකොට කොහොමද ඉවසන්නේ? කොහොමද ඉවසනීම ඉවසීම කෙසේ වෙතත් තරහ හිත මේ කරගෙන හිත තරහ හිත රඳවගන්නේ කොහොමද? තරහිතව පාලනය කරගන්නේ කොහොමද කියන ප්‍රශ්නේ කාටවත් තියෙනවා. නමුත් බුදු පියාණන් වහන්සේ උපරිම මට්ටමේ දෙන උපමාව අතීතයේ සංඝයා වහන්සේලා ප්‍රායෝගික වශයෙන් පාවිච්චි කළ බව අපිට පෙනෙනවා. ඔය තේරගාථ ආදී ඒ කාලේ සංඝයා වහන්සේලා කැලේට යනකොට ඒ පොත් උස්සගෙන ගියේ නැහැ. ඒ වෙනුවට භාවනා කරන්න යනකොට ඒ මෙන්න මේ බුදු පියාණන් වහන්සේ දීපු සමහර උපමා හිතේ දරාගත්තු බව පෙන්눔 කරනවා. ඒ කාලේ ඇතැම් ඒ ගාථා වලින් මෙන්න මෙහෙම කියවෙනවා. උපජ්ජතේ සචේ කෝධෝ ආවජ්ජ කකචූපමං ඉතින් ඔබ තුල ක්‍රෝධය ඇති වුණොත් ඔන්න මතක් කරගන්නේ කකචූපමාව. කකචූපමාව කියන්නේ කියත් උපමාව. කියත් උපමාව. බුදු පියාණන් වහන්සේ දීපු කියත් උපමාව මතක කරගන්නේ ක්‍රෝධය ආව හැටි. අඩු ගන්න ඒකට සිහිය යොදනකොට ක්‍රෝධය ටිකක් හරි අඩු වෙනවනේ. දැන් අර අපිට අර මේ කියාපු මේ ධර්මෝපදේශ මොහොතකට ඒවා සිහියට නංවනකොට අර ක්‍රෝධයට යෙදුණු හිත ටිකක් හරි එයින් මර්ධනය වෙනවා. අන්න ඒ විදිහට තමයි අපි මේවා ජය ගන්න ඕනේ. එතකොට මේවා ප්‍රායෝගික වශයෙන් අපි කල්පනා කරලා බලනවා. එදිනදා ජීවිතේ කාටත් වැදගත් දේවල් කාටත් තියෙන ප්‍රශ්න. ඉතින් මේවා සාධාරණ කෝප ආදී වශයෙන් නොයෙකුත් විදිහේ හේතු දක්වලා මේවා තවදුරටත් ගෙන යාම නෙවෙයි බුදු පියාණන් වහන්සේ දක්වන මේවායි අපි සාංශාරික විපාක රාශිය ගැන කල්පනා කළා. අපේ නොයෙකුත් විදිහේ ප්‍රශ්න තියෙනවා. නමුත් අපට වග කියන්න වෙනවා අපට සංසාරයේ නැවත නැවත උපදින්න වෙනවා නම් අපේ අපිට තියෙන ಜಾති ප්‍රශ්නේ ඒකයි. කොච්චර අනේක වාරයක් අපිට මේ උත්පත්ති ලබන්න වෙනවා මේ සංසාරේ. අන්න එතකොට ඒ අපේ විවිධ જાතීන් වල උපදින උපදින්න සිද්ධ වෙන බව කාරණා ඒක තේරුම් අරගෙන ඒක තුලින් අපිට මේවා විපාක විඳින්න සිදු වෙනවනම් අපි මේ ක්‍රෝධය වෛරය ආදී සංසිඳවා ගන්න ඕන කියන හැඟීම දා ගන්න ඕන. එතකොට මේ කිව්ව තරම් මේක ලේසි නොවේ. ඒකට බුදු පියාණන් වහන්සේ ඒක නිසා ක්‍රමානුකූල හික්මීමක් පෙන්눔 කරනවා. ඒක තියෙනවා මේ අපි කවුරුත් නිතර අහන, නිතර අහන්න ලැබෙන, නිතර සාධ්‍යායනා කරන කරණීය සූත්‍රයේ. මහා පුදුම සූත්‍රයක් ඒක අපිට දැන් නිතර අහන්න ලැබෙන නිසා ඒක අගේ සමහර කෙනෙකුට ඒක අගයක් නැහැ. ඒක ගැන හිතන්න පෙළඹෙන්නේ නැහැ. ඇසීම් මාත්‍රයකින් අපේ ලෙඩ සුව වෙනවයි. ඒ විදිහේ දැන් පිරිත් කියලා අපි හිතාගෙන ඉන්න සමහර සූත්‍රවල අඩංගු වෙන ගැඹුරු අදහස් ගැන කෙනෙක් හිතන්න යොමු වෙන්නේ නැහැ. ඒකේ සද්දෙන් සද්දෙට විතරක් සෑහීමකටපත් වෙනවා. ඇත්ත වශයෙන් කරණීය සූත්‍රය නම් හරියාකාර සජ්ජායනා කරනවා නම් ඒකෙන්වත් හිත නිවෙනවා. භාෂාව නොදන්න කෙනෙකුගේ පවා ඒ තරම් පුදුම විදියට ඒ සූත්‍රය තිබෙන්නේ. නමුත් ඒවායි තිබෙන අර්ථයත් හරියට නුවණින් කල්පනා කරලා බලනවා නම් ඒ තුලින් ඔන්න හුඟක් අර Tamanට මෛත්‍රීම ආකල්පයක් ගොඩනගා ගැනීමට පුළුවන් වෙනවා. භාවනාව කියන වචනේ මේ කාලේ සමාජයට රුචි නැත්නම් හිතා ගන්න තියෙන්නේ අප මේ කෝපය ජය ගන්න නම් මෛත්‍රීමේ ආකල්පයක් ඇති කර ගන්න ඕන. අපේ ආකල්පය අනුව තමයි අපේ ක්‍රියාකලාපය. යම් කිසි ප්‍රශ්නයක් ඉදිරිපත් වෙනකොට අපි ඒකට ප්‍රතිචාරය දක්වන්නේ අපේ ආකල්පය අනුවයි. එතකොට අපි මෛත්‍රීමය ආකල්පයක් සකස් කරගත්තොත් කල් තබා අපේ ප්‍රතිචාරය අර දැඩිව ක්‍රෝධසිත ඇති කරගන්න පුද්ගලයාට වඩා වෙනස් වෙන්න පුළුවන්. අන්න ඒක දැනගෙනයි එතකොට අපි මේ ඒ විදිහේ ආකල්පයක් ගොඩනගා ගැනීමට ඇත්ත වශයෙන්ම මේ කරණීය සූත්‍රයේ මුලින්දලා කෙසේ වෙතත් අපි විශේෂයෙන් මේ අවස්ථාවේ දක්වන්න කල්පනා කළා කරණීය සූත්‍රයේ ඊ타ත්ම සාරවත් හැටියට සැලකිය හැකියි. ඒක අපි අර සින්දූරම් කියලා කියන්නේ අන්න ඒ වගේ ඊ타මත්ම වටිනා වචන කීපය මතු කරලා ඒක ගැන මේ පින්නතුන්ගේ හිත් තුළට යම්කිසි අදහස් කීපයක් දෙන්න. ඇත්ත වශයෙන්ම කරණීය සූත්‍රයේ මැද හරියේ තිබෙන මෙන්න මේ විදිහේ පාඩයක්. සුඛිනෝවා කේමිනෝ හොන්තු සුඛිනෝවා හොන්තු කේමිනෝවා සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. සියලුම සත්වයින් සුඛිනෝ කියලා කියන්නේ සුවපත් වූ අය වෙත්වා. කේමිනෝ කියලා කියන්නේ ආරක්ෂා උවදුරු රහිත උවදුරු රහිත එහෙම නැත්නම් රැකවරණ ඇත්තෝ වෙත්වා සුඛිනෝ වාන්තු හේමිනෝවා සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා ඊළඟට සියලු සත්වයෝ සුවපත් වූ සිත් ඇත්තෝ වෙත්වා ඊළඟට දක්වනවා එහෙම නැත්නම් සියලු සත්වයෝ සුවපත් වෙත්වා කියන එක තුලින් අදහස් කෙරෙන්නේ මොකද්ද කියන එක පැහැදිලිව විවරණය වෙන පාඨ කීපයක් සඳහන් වෙනවා යේකේචි පාන භූතත්ථි තසාවා ථාවරාවා අනවශේෂා දීඝාවා යේ මහන්තාවා මජ්ක්‍ධිමා රස්සකානුක තූලා දිඨාවා යේවා දිඨා යේච দূරේ වසන්ති අවිදූරේ භූතාවා සම්භවේසීවා සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා එතන අපිට පේනවා ලෝකයේ සියලු සත්වයා කියන එක බුදු පියාණන් වහන්සේ විග්‍රහ කරලා තියෙන පුදුමාකාරය. ඇත්ත වශයෙන් කියනවා නම් මුළු ලෝකයේම සමස්ත පහකට සමස්ත පහකට කියලා කියන්නේ සමස්ත කියලා කියනකොට ඔක්කොම අයිති. ඒ විදිහේ කොටස් පහකට එතන දක්වලා තිබෙනවා. ඒකේ චිපාන භූතත්ති ඔන්න පළමුවෙන් තිබෙන සමස්තය මොකක්ද? තසාවා ථාවරාව අනවශේෂා. තස කියලා කියන්නේ තැතිගත්. ථාවර කියලා කියන්නේ තැති නොගත්. එහෙම නැත්නම් තහවුරු. ථාවර කියන එක දන්නවනේ තැතිගත් කියන එකට විරුද්ධ අර්ථයයි. තසාවා ථාවරාව අනවශේෂා. අනවශේෂා කියන පදෙන් අන්න අර සමස්තයක් බව පෙන්වුම් කරනවා. මුළු ලෝකයම බෙදෙනවා තැතිගත් තැති නොගත් වශයෙන් ඒ දෙකට. ඉතින් මේක සමහරුන් තේරුම් කරන ඔය සමහර ශාස්ත්‍රීය විවරණ තුලින් මේවායේ ප්‍රායෝගික අගය ගිලිහිලා යන බව පේනවා. සමහර ශාස්ත්‍රීය අන්දමින් මේවා විවරණය කරන අය ඇතම් කෙනෙක් පෙන්눔 කරන්නේ මේක තස කියලා කියන්නේ රහත් නොවූ හැම දිනාම තැතිගත්. රහතන් වහන්සේ තැති ගන්නේ නැහැ. ওই විදිහට තෝරනවා. නමුත් ඒක එදිනදා ජීවිතයේ අර්ථවත් වෙන්නේ නැහැ. අපිට ඒ අවස්ථානුකූලව මේක තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් අපි උපමාවකට දෙනවා නම් ගැනඩියගුගේ කටේ මීයක් ඉන්නකොට ඒ මීයා පිළිබඳව සමහර විට අපිට මෛත්‍රිය වගේ දෙයක් ඇති වෙනවා. ගැරන්ඩියට ගහලා මීයා බේර ගන්න හිතෙනවා. අන්න ඒවයි කල්පනා කරන්න ඕන. දැන් මේ අවස්ථාවේ හැටියට මීයා තස ගැරන්ඩියා තාවර. ගැරන්ඩියා හොඳට හයියෙන් අල්ලගෙන ඉන්නේ අර මීයා. යන්න දෙන්නේ නැති තරමට. නමුත් අපට අයිතියක් නැහැ. අර අනවශේෂා කියලා තියෙන පදය නිසා තස තාවර දෙගොල්ලටම අපි මෛත්‍රිය යෙදිය යුතු නිසා අනියම් මාර්ගයකින් හිංසාවකින් අර මීයා බේර ගන්න උත්සාහ කිරීම. ඒක නිසා එක්ක උපේක්ෂාව වේදනා එහෙම නැත්නම් මෛත්‍රී සිත ඇතැම් විට අපිට කයින් කරන්න බැරි දේවල් පිරිසුදු මෛත්‍රී සිතක් යොමු කරලා සිද්ධ කරගන්න පුළුවන් මෛත්‍රිය දිනු කර පුද්ගලයාට සමහරවිට මෛත්‍රී සිත තුළින්ම ඒක ජය ගන්නවත් බැරි වෙන්නේ නැහැ කෙසේ හෝ වේවා මෙතන මේ අවස්ථානුකූලව අපිට හිතා ගන්න පුළුවන් මුළු ලෝකයේම තස තහවර කියලා බෙහෙදයකට බෙදන්න පුළුවන් එහෙම ගත්තාම එදිනදා ජීවිතේ ඒක ඉතාමත්ම අර්ථවත් තසාව තහවරාව අනවශේෂා ඊළඟට දක්වන්නේ දීඝාවායේ මහන්තාව මජ්ක්‍ධිමා රසක අනුක තූලා කියලා දක්වන්නේ ඒ ශරීර ප්‍රමාණය අනුව. දික්ඛෝ දීඝාවා යේ මහන්තාව දික්ඛෝ මහත්ථෝ ඊළඟට කොට හෝ ඊ타මත්ම සියුම් හෝ තූල හෝ ආදී වශයෙන් ওই විදිහට මධ්‍යම ප්‍රමාණයේ හෝ ඒ ශරීර ප්‍රමාණය අනුව. දීඝාවායේ මහන්තාව මජ්ක්‍ධිමා රසකාණුක තූලා ඊළඟට තවත් සමස්තයක් දක්වනවා. ඒ දෙවෙනි සමස්තයයි තෙවෙනි සමස්තය දිඨාවා ඒවා අදිඨා දුටු සහ නුදුටු දුටු සත්වයොත් නුදුටු සත්වයොත් මේකටයි ඒ අයට අවිශේෂයෙන් ඒ ඔක්කොම එකතු කරලා දිඨා ඒව අදිඨා. ඊළාට යේච দূරේ වසන්ති අවිදූරේ. මේ ළඟපාත සිටනාය පමණක් නෙවෙයි, නුදුරේ සිටනාය පමණක් නෙවෙයි, දුර සිටනායත්. යේච দূරේ වසන්ති අවිදූරේ. ඊළාට භූතාවා සම්භවේසීවා. ඒ පද දෙකක් ඡාත්‍රි අන්දමින් සමහර කෙනෙක් නොයෙකුත් ආකාරයට තෝරනවා. අපිට මේක එදිනෙදා අර්ථවත් වෙන ආකාරයට තේරුවොත් භූතා සම්භවේසීවා කියලා කියන්නේ දැන් භූත කියලා කියන්නේ මේ ලෝකයට උපන් සත්වයින්. සම්භවේසී කියලා කියන්නේ උපදින්න බලාගෙන ඉන්න සත්වයින්. අපිට මේක හිතා ගන්න පුළුවන් මව් කුසක ඉන්න දරුවෙකු ඊළඟට බිත්තරයක සිටින කුඩා සතෙක් දැන් කාලේ ඒව ගැනත් හිත යොදන්න වෙලා තියෙන්නේ. ඒවා ගැන මෛත්‍රිය නැති නිසා තමයි ওই ප්‍රශ්න සමාජයේ අහන්න ලැබෙන්නේ. එතකොට ඒ ඒ තුලින් අපිට හිතා ගන්න පුළුවන් අර භූතාවා සම්භවේසීවා. ඒ විදිහට බුදු පියාණන් වහන්සේ මුළු සමස්ත පහකට බෙදලා සබ්බේ සත්තා භවන්තු සුඛිතාත්තා. අන්නේ සියලු සත්වෝ සබ්බේ සත්තා භවන්තු සුඛිතාත්තා. ඊළඟට ඊටත් එහාට යනවා බුදු පියාණන් වහන්සේ මහ පුදුම විදියට න පරෝපරං නිකුබ්බේත නාති මඤ්ඤේත කත්ථචි නං කංචි න පරෝපරං නිකුබ්බේත තමා පිළිබඳව පමණක් නෙවෙයි මෙතන කියන්නේ අනිකකෝ අනික තවත් කෙනෙකුට මේ තමා පිළිබඳව නෙමෙයි වෙන වෙන කෙනෙක් තව කෙනෙකුට අවැඩක් අයහපතක් වංචා ආදියක් නොකරේවා කියන ප්‍රාර්ථනාවත් ඇති කරගන්නවා. න පරෝපරං නිකුබ්බේත. ඊළඟට නාතිමඤ්ඤේත කත්තචේ නං කංචි. කොතැනකවත් කිසිවෙක් හෝ තව කෙනෙකුට ආමන් නොකරේවා. ඒ පිරිසුදු මෛත්‍රී සිතේ ස්වභාවයයි. සාමාන්‍ය ලෝකයා Taman Tamanගේ සතුරකගෙන් පරිගන්න ඉදිරිපත් නුනොත් මොන කරදරයක බාහිර කරදරයකින් හරි සතුර බිඳටපත් වුනහම සතුටු වෙනවා. ආ එයාට කර්ම විපාක දුන්න ඔය ඔය පේන්නේ නෑ. එයාට සිද්ධ වුණා කියලා සතුටු වෙනවා. ඒක තුලින් සතුටක් ඇති කර ගන්නවා. එහෙම නැත්නම් වෙන කෙනෙක් ඒ තැනත්තට වෙන කෙනෙක් ලවා එක කරන්න සලස්සනෝ එහෙම නැත්නම් වෙන කෙනෙක් ලවා සිදු වුණොත් ඒ ගැන සතුටු වෙනවා මෙතන තිබෙන පිරිසුදු මෛත්‍රිය මොකද්ද අර බාහිරව ලෝකයේ මෙවැනි ගැටුම් මෙවැනි දේවල් මට මා නොදකින්වා කියලා හිතනවා. සතුරා නොදකින්වා නෙවෙයි. ඒ විදිහේ දේවල් වෙයි සිද්ධි මට නොදකින් මා නොදකින්වා කියලා ඒ මා පිරිසුදු මෛත්‍රී සිතෙන් සිතෙනවා. න පරෝපරං නිකුබ්බේත. එකකු අනිකකුට පීඩාවක් නොකිරේවා. එහෙම නැත්නම් අවේඩක් නොකිරේවා. කිසිම තැනක කිසිදු කෙනෙක් කුට අවමන් නොකිරේවා. නාතිමඤ්ඤේත කත්තචිනං කංචි. ඊළඟට ඒ විදිහටම කියාගෙන යනවා. ව්‍යාරෝසනා පටිඝ සංඥා නාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ මිච්ඡෙය්‍ය. ව්‍යාරෝසනා කියලා කියන්නේ රොස්පරොස්. රොස්පරොස් බවකින් හෝ පටිග සංඥා ගැටීම් අදහසකින් හෝ ව්‍යාරෝසනා පටිග සංඥා නාඤ්ඤෝ අඤ්ඤස දුක්ඛ මිච්ඡේය. ඒත් අනිකෙක් ගැනයි තාම කතාව. අනිකෙක් අනිකෙකුට අනිකෙක් අනිකෙකුගේ දුකක් නොකැමැති වේවා. ඒ කියන්නේ දකින්න කැමති නෑ දෙන්නේ එකිනෙකාට විරුද්ධ වීම පවා. ඒ තරම් පිරිසුදු මෛත්‍රී සිතක්. නාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ මිච්ඡේය. ඔන්න ඔක්කොම කියලා ඉවරලා තමයි ඊළඟට දෙන පුදුම උපමාව. ඒක ඉතින් මේ මෑණිවරුන්ට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ඇත්ත වශයෙන් සමහර විට ඒක දැන් මේ කාලේ කියන්නත් වෙනවත් ඇති. මාතා යථා නියං පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්කී. යම්සේ මව් කෙනෙක් තමාගේ කුසෙන්ම උපන් එකම පුතෙකු එකම දරුවෙකු ආරක්ෂා කරන්නේ ආයුෂයෙන් තමන්ගේ ආයුෂයෙන් තමන් දිවිදී දැන් මේ බඳු සිද්ධි කලාතුරකින් නමුත් අසන්ට ලැබෙන සමහර විට දරු ප්‍රසූති අවස්ථාවේදී දෙදෙනාගේම ජීවිතය භයානක අවස්ථාවක් ආවම සමහර මව්වරු කියන මම මරුණට කමක් නැහැ. දරුවා බේර ගන්න කියලා. අන්න ඒ විදිහේ පුදුම මෛත්‍රීසයක් මෙතන කියවන්නේ ආවිසායික පුත්ත මනුරක්කේ ඒවම්පි සබ්බ බුහුතේසු. අන්න එතකොට අවසානයේ බුදු පියාණන් වහන්සේ උපමාවක් දීලා ඒවම්පි එතනින් කෙලවර කරන්නේ ඒ පවුලට පමණක් සීමා කළා. ඒකයි අපි කිව්වේ මේ පවුලේ පවුලේ ඒකකය කරගෙන ඒක නිදර්ශනය කරගෙන ඒවම්පි සබ්බ බුහුතේසු මානසං භාවේ අපරිමාණ. අන්න ඒ කියාපු උපමාවට අනුව එසේම සබ්බ භූතයේසු සියලුම සත්වයින් කෙරෙහි මාන සංභාවයේ අපරිමාණ අපරිමාණ ආයි පරිමාණයක් නෑ එකට සීමාවක් නෑ එකට මේ මගේ පවුලේ අය විතරයි මගේ නෑයෝ පමණයි අපේ ගමේ අය පමණයි අපේ රටේ අය පමණයි අපේ ලෝකයේ අය පමණයි ඒකක් නෙවෙයි මේ යම් තාක් සක්වලවල තිබෙනවනම් ඒව ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑ නමුත් මේවා මේ වචන තුල තියෙන ඔක්කොම දැන් මේවට විවරණ සමහර විට ශාස්ත්‍රීය වශයෙන් මේවට පිටු ගණන් කියන්න පුළුවන්. නමුත් මේ ඔක්කොම අර හදවතට ළඟ මේවා මේව හදවතට ලං කරගත්තට පස්සේ මේකට අමුතු විවරණ ඕනේ නැහැ. දැන් මව් කෙනෙකුට ඒ දරුවෙකු පිළිබඳව තිබෙන ඇල්බම් ගැන ඕක ගැන පොතකින් පොතක් ලියන්න පුළුවන්ද? අන්න ඒ වගේ දෙයක් මෙතන තියෙන්නේ. ඒ උපමාව හිතට කාවද්ද ගත්තනම් ඊළඟට තියෙන්නේ උපමාව අනුව අර ආකල්පය, අන්න මෛත්‍රීමය ආකල්පය. උපරිම මට්ටමින් බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙනවා. ඉතින් මේකට මුළු ලෝකෙම කිසිම ශාස්ත්‍රවරයෙකුගෙන්වත් ওই විදිහේ මෛත්‍රියක් ප්‍රකාශ වෙලා නැහැ. මාතා යථානියං පුත්තං ආයසායක පුත්තමන් රක්කේ. ඒවම්පි සබ්බ භූතේසු මානසං භාවය අපරිමාණං. ඊළඟට මෙත්තංච සබ්බ ලෝකස්මින්. මානසං භාවය අපරිමාණ. ඒක තව දුරට තව ධාරණය කරනවා. මුළු ලෝකය පිළිබඳව මෛත්‍රීමේ මනසක්. මෙත්තංච සබ්බ ලෝකස්මින් මානසං භාවය අපරිමාණං. අපරිමාණ වූ පරිමාණයක් සීමාවක් නැති මෛත්‍රීමේ සිතක් වඩන්නේ මානසං භාවය අපරිමාණ. ඊළඟට ඊළඟට දක්වනවා තිත්තං චරං නිසින්නෝවා සයානෝවා යාවතස්ස විගත මිද්දෝ ඊළඟට දක්වනවා ඒක වඩන ආකාරය සිටගෙන හෝ තිත්තං චරං ඇවිදිමින් හෝ නිසින්නෝ ඉඳගෙන හෝ සයානෝ හාන්සි වෙලා හෝ මේ කියන සතර ඉරියව්වෙම යාවතස්ස විගත මිද්දෝ නින්දට වැටෙන තෙක් නින්ද යන තෙක් නිදිමත ඇවිල්ලා එහෙම නැත්නම් උගක්ම වෙහෙස වෙලා නිදිමතට වැටෙන තෙක් නින්දට යන තෙක්ම ඔන්න මුළු දවසේම පවා මේක වැඩි යුතු බව අන්න එහෙම වැඩිම ගැන කියන්නේ කොහොමද? ඒතං සතින් අදිත්තේය. බ්‍රහ්ම මේතං විහාරං ඉදමාව. ඒතං සතින් කියන එකෙන් අපිට පේනවා මෛත්‍රීමය සතිය. දැන් සතිය කියන එක මේ පින්නතුනේ භාවනා කරන පින්නතුන් බොහෝ විට දන්නවා. සතිය කියලා කියන්නේ සිහිය. සිහිය පැවැත්වීම. එදිනෙදා සිහිය පවත්වන්න පුළුවන් ඒ ඉරියව් පැවැත්වීම පිළිබඳව තව නොයෙකුත් කාරණා පිළිබඳව සිහි නුවණින් කරන්න පුළුවන්. මෛත්‍රී අර විදියට අපරිමාණ තත්වයට දිනු කරගත්තු හිතකන් කොටිම කියතොත් මේ චා චේතෝ විමුක්ති කියලා කියන මෛත්‍රියෙන් හිත විමුක්තව මෛත්‍රිය ඒ විදිහට සිත විමුක්ත වෙනවා කියලා කියන්නේ චේතෝ විමුක්ති තත්වයටපත් උනේ මේ මෛත්‍රී සිතට බිත්ති නෑ තාප්ප නෑ වැටකඩලු නෑ ඊළඟට පවුරු පදනම් නෑ ඒවට ඒ ඔක්කොම බිඳගෙන මේ මෛත්‍රී සිත පැතිරෙනවා අන්න ඒ විදිහට එතකොට ඒ අපරිමාණ මෛත්‍රිය ඒ විදිහේ මෛත්‍රී සිතක් ඇති කෙනාට ඒතන් සතින් අදිට්ඨේය එදිනෙදා සතිය පවත්වන්නේ මෛත්‍රියත් එක්කයි කිසි බරක් නැතුව මෛත්‍රීමේ අදහසකින් ගමන් බිමන් අනිත් හැම කටයුත්තක්ම මෛත්‍රී හිතත් එක්ක යන්නේ. එතකොට අන්න ඒ හිතට හොඳට පුරුදු වුණා. හිතට ඒක ජීර්ණ වුණාට පස්සේ ඒකත් එක්කම සතිය යනවා. කිසි කරදරයක් නැතිව. දැන් අර අපි උපමාවට කියනවා නම් උපැසුවලක් පුරුදු කුණු කෙනාට ඒක තියෙන බවවත් වැටහීමක් නැහැ. නමුත් කරදරයක් නැතුව ඒකත් ඒක ආශ්‍රය කරගෙන බලනවා. ඒ වගේම මෛත්‍රීමය ආකල්පයකින් ලෝකේ දිහා බලන්න පුළුවන්. ලෝකේ ක්‍රියාකාරීත්වයකට එදිනෙදා අපි හිතමු රැකී ආරක්ෂා ආදී කටයුතු භාවනාවට ඉඩ නැtei කියන පින්නතුන් දැන් මේ පින්නතුන් තම තමන්ගේ එදිනදා ජීවිතය සඳහා නොයෙකුත් රැකී ආරක්ෂාවල් කරනවා. ඒවා තුල බැරිද මෛත්‍රිය වඩන්න? ඒ කරන දේවල් වලට මාසයේ අවසානයේදී පෙටුප ලැබෙනවා තමයි. ඒ විකුණන බඩුවට යම්කිසි ඒ පරිභෝගිකයා මුදලක් දෙනවා තමයි. නමුත් ඊට වැඩි දෙයක් අපට පුළුවන් ඒ දෙන්න මෛත්‍රී සිත තිබෙනවා ඒ දෙන ඒ බඩුවට වඩා වටින දෙයක් අපි නොපෙනී දෙනවා. මෛත්‍රී සිත, මෛත්‍රී ප්‍රාර්ථනය. යහපතක්ම වේවා සුවපත් වේවා. තමන්ගේ දෙයක් හැටියට එතෙන්දි දෙන්නේ. තමන්ගේ දෙයක් හැටියට කියලා කියන්නේ අපි හිතමු යම්කිසි කෙනෙකුට ආහාරයක් දෙන්න තියෙනවා. අපි හිතමු ඔන්න හෝටලයක රස්සාවක් කරනවා. හෝටල් සේවකයාට තියෙන්නේ ඒ ආහාර ටික දෙන්න එන මිනිස්සයාට. නමුත් මේ මිනිස්සයා එනකොට දකිනවා බොහොම වේස වෙලා පිපාසයෙන් දුකසේ ඉන්නේ. ඉතින් ඒ තමන් කරන්නේ අත්ත වශයෙන් ඒක ගෙනල්ලා දෙන එක විතරයි. ඒ බඩුව Tamanට අයිති නෑ. නමුත් මෛත්‍රීසිතෙන් දෙනවා නම් අන්න ඒ වෙලාවේ අර වැටුපට වැඩි වැට දෙයක් ඒ තැනත්තාගේ කැටේට එකතු වෙනවා මෛත්‍රීසිත. අන්න ඒ විදිහට එදිනදා ජීවිතේ අපි හිතමු ගුරුවරු නම් ගුරුවරිය නම් ඉගැන්වීම. එතනත් ඒ වැටුප නෙමෙයි බලන්නේ. අතීතයේ ගුරුවරු නම් ඒ විදිහටම තමයි ජීවත් වුනේ. අත් වශයෙන් Tamanගේ ඒක නියම ඒ වෘත්‍ය රස්සාව නෙවෙයි. ඒක තුලින් අර ඒක ධර්මමය වශයෙන් ධර්මයට නඟලා ඒක තුල ලෝකයේ යහපත. ඉතින් මෙතනත් මේ කියන්නේ අර තමන්ගේ ඒ මව් කෙනෙක් තමන්ගේ දරුවා ගැන හිතනවා වගේ ඒ විදිහේ මෛත්‍රීමේ ආකල්පයකින් යුක්තව එදිනදා කටයුතු කරනවා නම් ඒ රැකී ආරක්ෂා කියන જાතිය එතකොට බරක් නෙවෙයි. දැන් සාමාන්‍ය රැකී ආරක්ෂා කියන එක මිනිස්සුන්ට මේක බරක්. මේක සෑහලුවක් වෙන්නේ padi දෙන දවසට විතරයි. නමුත් හැමදාම padi හැමදාම padi ලැබෙනවා මෛත්‍රිය මෛත්‍රීමේ ආකල්පයකින් ඒක කළ යුතු කටයුතු කරනවා නම් ඒ කියන්නේ මේ මුළු ලෝකෙට අපි හිතමු මේ රටට අපි හිතමු තමන් ඒ කරන කාර්යාලය කරන වැඩ ඒ පෑන හසුරුවන ආකාරය තුලින් මේ මුළු මහත් සමාජ තන්ත්‍රය සමාජ යන්ත්‍රය තන්ත්‍රය ඒ මේ යන්ත්‍රයක් නම් ඒකේ ඇණයක් නැති වුණ හැටිය ඒක නිෂ්ක්‍රිය වෙනවා ඒක අපිට ප්‍රත්‍යක්ෂ අවස්ථාවල් එනෝනේ ඔය වර්ජන කියන එක තුලින් එතකොට මෙන්න මේ වර්ජන කෙසේ වෙතත් අපිට හිතා ගන්න තියෙන මෛත්‍රීමේ ආකල්පයෙන් වැඩ කරනවන අර සමාජ තන්ත්‍රය යන්ත්‍රය ඒක හරියාකාර ක්‍රියා කරනවා Taman සතුටු වෙනවා ඒ යන්ත්‍රයේ ක්‍රියා කිරීමට ඇණය මම සැපයුවා ඒක ගැන මාන්නයක් ඇති කර ගැනීම නෙවෙයි කරන්නේ කොහොමද අර හිතට එකඟව මෛත්‍රී හිතකින් මේක කළ යුතු දෙයක් එහෙම නැත්නම් පඩිය කාටවත් බයට කරන දෙයක් පඩිය තලකාගෙන පඩියක් ලබා ගැනීමට කරන දෙයක් කියන හැඟීම මේ වෙලාව මොහොතකට හරි යක් කළා මේක තුලින් මට පෙනෙන නොපෙනෙන පෙනෙන නොපෙනෙන ළඟට ඇවිල්ලා යම් කිසි ඊට පොඩි අතමාරුවක් දෙන තැනැත්තට විතරක් නෙවෙයි පෙනෙන නොපෙනෙන අනන්ත අප්‍රමාණ සත්වයින්ට මේ මා කරන පොඩි සේවය තුලින් අර කියාපු විදිය සුවපත් වීමක් වෙනවා කියන හැඟීම ඇති කරගන්නවනම් එතකොට ජීවිතය ඒ තුنين විශාල පුදුම විදිහේ සැහැල්ලුවක් ඇති වෙනවා. අරව බරක් නෙවෙයි, රාජකාරී නෙවෙයි ඒක. ඒක රජ්ජුරුව කියනවට කරන දෙයක් නෙවෙයි. Tamanට අයිති දෙයක් ඒක. රාජකාරියක් නෑ. මේක ඇත්ත වශයෙන් Tamanගේ සාංශාරික විමුක්තිය ගැන හිතනවා නම් මේ එකක්වත් රාජකාරී නෙවෙයි. හැම එකක්ම Tamanට අයිතිකාරිය. මේ කර්ම රෝගයෙන් මිදීමයි. එතකොට බුදු පියාණන් වහන්සේ අපට අන්න මතු කරලා දෙන්නේ. මේ අපට රෝගාබාධ, රෝගාබාධ පමණක් නෙවෙයි මෙතන. හදිසි ආපදා ඔය අපි ඇක්සිඩන්ට් කියලා කියන්නේ නොයිකුත් ඔය මේ එහෙම නැත්නම් මේ හදිසි අනතුරු කියලා කියන්නේ ලෝකයේ හදිසි අනතුරු කියලා දෙයක් නැහැ. මේ ඔක්කොටම යම්කිසි හේතුවක් නිදානයක් තිබෙනවා. ඒක කර්මයක්. බුදු පියාණන් වහන්සේ දක්වන සියොම් ආකාරයෙන් සමහරු කියන කර්මයන හැම එකටම කර්මයක් නැහැ කියලා. කර්මය නෙවෙයි හේතුව කියලා. නමුත් යට යම්කිසි සියොම් ආකාරයකින් මේ කර්මය මේකට සම්බන්ධව තිබෙනවා. මේ දීර්ඝ කාලයක් සංසාරයේ ජීවත් වෙන සත්වයා නොකරපු පාප කර්මයක් නැහැ. හොඳ කර්ම වගේම නාපාප කර්මත් කරලා තියෙනවා. ඒවා යම් යම් අවස්ථාවල වල කර්ම චක්‍රය අනුව මතුවෙනවා. ඒ වායේ නිදාණේ හරියට පේන්න යන බුදු පියාණන් වහන්සේට තබිඥාලාභීන්ටත් ඒක නිසා අපි හිතා ගන්න ඕන අපේ මේ ජීවිතය ගෙවෙන කියන මොහොතක් පාසා අපි කරන්නේ මොකක්ද? අපි මේ මනුෂ්‍ය ජීවිතය ලබා දුන්න පින් කුසල් ඒවා ගෙවා දමනවා. දැන් රස්සාවක් කරන කෙනෙක් ඒ ගිය මාසේ ලබාගත්තු වැටුපෙන් ජීවත් වෙනවා. ඊළඟ මාසය සඳහා හිතන්නේ නැතුව ඒ තැනත්තාට පසුතැවෙන්න වෙනවා. ඒ වගේ අපි මනුෂ්‍යාත්ම භාවය ලැබුවා නම් මේ සංසාරේ අපිට යන්න සිද්ධ වුණොත් දිගට අර ගියාපු විදිය භයානක කර්ම රෝග විතරක් නෙවෙයි නොයෙකුත් ආබාධ හදිසි අනතුරු ඕවා අප කරා එන්නේ මොකද අන්න කර්ම චක්‍රය කරකැවිලා එන වෙලාව. ඒකට සූදානම් වෙන්න ඕන. සූදානම් වෙන්න නම් අපි නිතිපතා ධර්මානුකූල හිතක්කින් යුක්තව ඒවයි අඩු අඩු වශයෙන් ඒවායේ එන තෙරපීම අඩු කරගන්න. ඒවා එක්ක කර්ම සම්පූර්ණයෙන් අහෝසි කරගන්න. එහෙම නැත්නම් කර්ම ශක්තිය ගෙවා දැමීමට උපකාර වෙන්නේ කුසල් කර්ම. ඒක අර දැන් අපි අනුරුද්ධ හාමුදුරන්ගේ කතාවෙන් කිව්වේ දිවස් ඇති අනුරුද්ධ ස්වාමීන් වහන්සේ අර තමන්ගේ සොහොයුරියට දීපු වත පිළිවෙත තුල තිබෙනවා යම්කිසි ගැඹුරු රහසක් මේ කර්ම රෝග සංසිඳවා ගැනීමට වත පිළිවෙත පව අවශ්‍යයි. වත පිළිවෙත ඇත්ත වශයෙන්ම බුද්ධෝත්පාද කාලයක තුනුරුවන් පහළ වුණු කාලයක ඒ ශාසනික වත පිළිවෙත මේ සුළු දෙයක් හැටියට සලකන්න බෑ. ඒ හැම එකක් තුලින්ම අන්නර පුද්ගලිකගේ කර්ම වේග සංසිඳවා ගැනීමේ ශක්තිය තිබෙනවා. ඒකයි අර රෝහිණියගේ සමේ රෝගිය තරමක් දුරට ඒකෙන්වත් සංසිඳුනේ අර අර කියාපු වතපිළිවෙත කීමෙන්. ඉතින් අන්න ඒක නිසා අපි කල්පනා කරනවා අපි එදිනදා ජීවිතයේ ඥානවන්තව රුපියල් 7 වලට සීමා කරන්නේ නැතුව අපට උපයාගත යුතු දෙයක් තිබෙනවා. ඒක නැති වුණ හැටිය මේ සංසාරයේ ඇත්ත වශයෙන්ම Tamanට ඊටාත්ම භයානක බලාපොරොත්තු නැති වෙලාවල් වල Taman ලොකු බලාපොරොත්තු ඇති කරගෙන මේ ජීවිතයක් ගෙන යන්නේ. නමුත් හදිසි අනතුරු වගේ දේවල් සිද්ධ වෙනවා. ඒව යට තියෙන අර කියාපු කර්ම. ඒවට බෙහෙත් දන්නේ නැති නිසා ඒක එක අපිට බෙහෙත් නොදැත්තට කමක් නැහැ. බුදු පියාණන් වහන්සේ මෙතන පෙන්눔 කරලා තියෙනවා. මෙන්න මේ කර්ම රෝගය තියෙනකම් මේකයි යට තියෙන නිදාණය. මේ සිත දූෂ්‍ය වීම, ලේ දූෂ්‍ය වීම නේ මෙතන තියෙන සිත දූෂ්‍ය වීමයි. ලෝභය, ද්වේෂය, ඊර්ෂාව, ක්‍රෝධය, නාවිදේ නානාවිද 1500ක් කියලාත් කියන මේවා ගණන් බලපු අය. කොහොම නමුත් මේ තරම් කෙලෙස් රාශියක් මේවා තමයි පැසව පැසව සංසාරේ රූපමවමව මේවාට අදාළ අන්දමින් අන්ධයෝමවල, බීරෝමවල, කොරුමවලා මේ ඔක්කොම මේ කර්මයේ හපංකම පෙන්වන්නයි මේ ලෝකයට ඒවත් පෙනිද්දිත් මේ එක්ක පුද්ගලයෙක් තව කෙනෙකුගෙන් වෙනස් වෙන්නේ මොකද අර එක්කෙනෙක් රූප සම්පන්නව තව කෙනෙක් විරූපව රූප සම්පන්න කෙනත් හිටි ගමන් විරූප වෙලා අර කියාපු රෝහිණිය වගේ මේවා සිද්ධ වෙන්නේ කොහොමද කියලා හිතලා බලන්න ඕනේ මේ එකක්වත් ඇක්සිඩන්ට් නෙවෙයි මේ එකක්වත් අනතුරු හදිසි අනතුරු නෙවෙයි මේවා යට තියෙන කර්ම රෝග කර්ම නිදාන එතකොට බුදු පියාණන් වහන්සේගේ වචනේ අපි විශ්වාස කරනවා නම් ඒක තේරුම් අරගෙන දැන් මෙතන කියාපු විශේෂයෙන්ම ක්‍රෝධය, මාන්නය, එහෙම නැත්නම් ඊර්ෂාව ආදී ඒ එදිනදා ජීවිතයේ බොහෝ විට මේ ගම්වල එහෙම දකින්න ලැබෙන මේ බරපතල ක්ලේශය ඒක මතුවුණු හැටිය වහා සංසිඳවා ගන්න උත්සාහවත් වෙන්න ඕන. එතකොට අර ක්‍රෝධය සංසිඳවා ගැනීමට මෛත්‍රිය උපකාර වෙන්න වගේ ඊර්ෂාව සංසිඳවා ගැනීමට මුදිතාව කියන ගුණය බුදු පියාණන් වහන්සේ මතු කරලා දීලා තිබෙනවා. ඒකත් දැන් ගිහි ගෙදරවල් වල ජීවත් වෙන මව්පියන්ට ඒ මුදිතාව මතු කර මතු කර ගන්න අවශ්‍ය නම් ඒක දිනු කර ගන්න නම් අන්න අර තමන්ගේ දරුවා පිළිබඳ හිතලා බලන්න අර කියාපු දරුවාම යම් කිසි අවස්ථාවක ඉගෙන කියාගෙන රැකී ආරක්ෂාවල් කරන හොඳ තත්වයකටපත් වුණා මේ දරුවා පිළිබඳව යම් කිසි මුදිතාවක් ඇති වෙන ඊර්ෂාවක් ඇති කරගන්නේ නමුත් ඒ විදිහට තමන්ගේ දරුවා ගැන හිතුවත් අසල්වැසියා අල්ලපු ගෙදර කෙනා විභාගයක් පාස් කරලා දොස්තර කෙනෙක් ඉංජිනේරුවෙක් වුණාම ඔන්න ඊර්ෂාවක් ඇති කරගන්නවා අන්න අර මුදිතාව නැතිකම අන්න මෙතන කියාපු න්‍යායය එතෙන්ටත් යොදන්න ඕනේ මාතා යථානියං පුත්තං ආයසාය පුත්ත මනුලක්ඛේ කිව්වා වගේ ඒවම්පි සබ්බ භූතේසු කියලා මෙතන කිව්වා වගේ ඒ වෙලාවේ හිතන්න තියෙන්නේ ඒ දරුවත් ඒ අහවලත් මෙන්න මේ විදිහට සුවපත් වෙනවා කියලා තමන්ගේ සැපයක් හැටියට හිතලා ඒකත් සතුටු වෙන්න ඕනේ. ඒකයි මුදිතා ගුණය. ওই විදිහට අපිට හිතා ගන්න පුළුවන්. එතකොට ලෝකයේ මේ අපට කොතිකුත් තිබෙන සිදුවීම් තුලින් අපි පාඩම් ඉගෙන ගන්න ඕන. දැන් මෙතන අර රෝහිණී පිළිබඳ ප්‍රවෘත්තියෙන් අපි මේ පාඩමක් ඉගෙන ගත්තේ. අපාවට කොයිතුත් දේවල් මේවා සිද්ධ වෙනවා. මේ පින්නතුන්ටත් නිතර අහන්න ලැබෙනවා. යම් යම් සිද්ධීන් එදිනදා ජීවිතේ මහත් බලාපොරොත්තු නැති විදිහේ දේවල් මේවා යට තිබෙන කර්මත් ඉඳ හිටලා අනියම් මාර්ගවලින් හෝ යම් යම් ආකාරයෙන් හෙළි වෙනවා. ඒ අයගේ නරක ජීවිත නිසා කරපු අකුසල් නිසා මේ මේ දේවල් වුණා කියන එක අර දැන් මෙතන කියවෙන කර්ම සරික්කතාව කියලා එකක් තියෙනවා. කර්මයට අනුරූපම විපාකය. රෝහිණියගේ කර්මයට අනුරූපම විපාකය. ඒකට අර උපමාවකට දැන් මේ කාලේ සමහර රූප කියනවා බූමරැංගය. බූමරැංගය කියලා ආයුධයක් තියෙනවා. ඒක ගැහුවාම කාට හරි ආපහු කරකැවිලා අතට එනවා. ඒ වගේ සමහර කර්ම ඒවා විපාක තමා කරා එනවා. අන්න ඒ විදිහ සිද්ධිය දිනදා ජීවිතේ අපිට සිද්ධිය අසන්ටත් ලැබෙනවා. බරපතල අන්දමින් මේ පාප කර්ම කරන පුද්ගලයින්ට ඒවායේ විපාක එනවා. ඒ වෙලාවේ සතුටු වෙන එක නෙවෙයි තියෙන්නේ පාඩමක් ඉගෙන ගන්න ඕන. මේක කාටත් පොදුයි. අපි වුණත් මෙහෙම කරොත් මේකේ විපාක එනවා. අන්න ඒ විදිහට තමයි එතකොට ධර්මය අපි ජීවිතයට නම් කරගන්න ඕනේ විශේෂයෙන්ම මේ දේශනාව ආශ්‍රයෙන් මේ පින්නතුන් දැන් අර කරණීය සූත්‍රය මේ පින්නතුන්ට එදිනදා කොතිගුතා ඔය සම්නිවේද ඔය මාධ්‍ය වලින් අසන්ට ලැබෙනවා නමුත් ඒකේ සද්දයෙන් පමණක් සෑහීමකටපත් වෙන්නේ නැතුව යටත් පිරිසෙන් මේ කියාපු වචන කීපේ තියෙන ඒ පාට කීපය කියවෙනකොට ඒවායේ pāli වචන දුරවබෝධයි මේ කාලේ වැඩි මේවා පිළිබඳ භාෂාව පිළිබඳ <laughs> වැඩි හිත යොදවන්නෙත් නැහැ ඊළඟට අනිත් පැත්තට තියෙන්නේ මේවා ගැන පමණට වැඩි දන්න අය මේවායේ ශාස්ත්‍රීය වශයෙන් කරුණු මතු කළා ඒවා තුල රැඳිලා ඉන්නවා මිසක් ඒවා ප්‍රායෝගිකව ප්‍රයෝජනයට ගන්න ආකාරයකට ඉදිරිපත් කරන්නේ නැහැ. ඒකයි අවාසනාව. ඒක නිසා අපි මේ පැකිතාක් දුරට එදිනදා ජීවිතයේ මේ කියාපු පද පිළිවෙල අපි ප්‍රතිටීව අර යන්තම් මතු කරලා දුන්නා කෙටියෙන් මේ අවස්ථානුකූලව සුඛිනෝ කේමිනෝ හොන්තු ඒ විදිහට දක්වලා ඊළාට සබ්බේ සත්තා භවන්තු සුඛිතාත්තා යේකේචි පාන භූතත්ති තසාවා ථාවරාවා අනවශේෂා දීඝාවා යේ මහන්තාවා මජ්ක්‍ධිමා රස්සකාණුක තුලා දිඨාවා යේවා අදිඨා යේච দূරේ වසන්ති අවිදූරේ භූතාවා සම්භවේසීවා සබ්බේ සත්තා භවන්තු සුඛිතාත්තා ඊළඟට ඒ වගේම නපරෝ පරඤ්ඤ කුබ්බේත නාතිමඤ්ඤේත කත්තචිනං කංචි ව්‍යාරෝසනා පටික සංඥානාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ මිච්ඡේය මාතා යථානියං පුත්තං ආයසායක පුත්ත මනුලක්ඛේ එවම්පි සබ්බ භූතේසු මාන සම්භාවය පරිමාණ මෙත්තංච සබ්බ ලෝකස්මින් මාන සම්භාවය පරිමාණ උද්ධං අදෝච තිරියංච ඊළඟට උද්ධං අදෝච තිරියංච අන්නේතනත් කියුණා අසම්බාධං අවේරං අසපත්තං ඒ කියන්නේ උඩ උඩ යට ඊළඟට සරස උද්ධං අදෝච තිරියංච අසම්බාධං අවේරං අසපත්තං අර විදියට අපරිමාණ භාවය එතන පින්නුම් කරා. ඒකට අපට අතහැරුණා එතන උද්ධං අදෝච තිරියංච අසම්බාධං අවේරං අසපත්තං උඩ යට සහ සරස. අසම්බාධං කියලා කියන්නේ අන්න සම්බාධක නැති. එතනින් තමයි අපිට කියන්න තියෙන්නේ අර වැට කඩළු පවුරු පදනම් බිඳගෙන යනවා කියලා කියන්නේ. උද්ධං අදෝච තිරංච අසම්බාධං අවේරං අසපත්තං ඊළඟට තමයි තිට්ඨං චරන්නිසින්නෝවා සයානෝවා යාවතස්ස විගත මිද්දෝ ඔන්න විදිහට බුදු පියාණන් වහන්සේ මහ බුදුම අන්දමින් අර මෛත්‍රියමය ආකල්පයක් ගොඩනගා ගන්න ආකාරය. එහෙම නැත්නම් මෛත්‍රියෙන් සිත විමුක්ත කරගත ගන්න ආකාරය. මෛත්‍රියෙන් සිත විමුක්ත කර ගන්නවා කියලා කියන්නේ මොකක්ද? දේශයක්, ක්‍රෝධයක් ඇති උනායි කියලා කියන්නේ ඒක ගිහිල්ලා තමන්ගේ හිත ගිහිල්ලා කාගේ හරි හිතක ඇනෙනවා. තවත් කෙනෙකු පිළිබඳව ඒ හිත ඇනෙනවා. ඇනුනට පස්සේ සිද්ධ වෙන්නේ මොකද්ද? එතනම හැපි හැපි තියෙනවා. ඒකට තමයි පටිග කියලා කියන්නේ. ක්‍රෝධයක් ඇති වුනහම ඒකේ ඊළඟට තියෙන තරහ පිරිමහ ගන්න ඕන. පටිගය කියලා කියන්නේ ඒකටයි. පලි ගන්නවා. පලි ගැනීමෙන් කවදාවත් ඒකේ සීමාවක් නැහැ. මොකද පලි ගන්න පලි ගත්තාම මේ පුද්ගලයා නිකන් ඉන්නෙත් නැහනේ. ඒකට අපට හොඳම නිදර්ශනය අපි දන්නෝ මේ සීරිවාණිජ ජාතක ආශ්‍රයෙන් බුදු පියාණන් වහන්සේ බෝධිසත්වයන් වහන්සේ ඒ තමන්ගේ අත්දැකීමෙන්ම දේවදත්ත ස්තවිරයන් ආශ්‍රයෙන් තේරුම් ගත්ත මේ ක්‍රෝධයේ තිබෙන මේ පටිඝයේ තිබෙන මේ භයානක විපාක. අන්න එතකොට අන්න ඒක අනුව අපි කල්පනා කරන්න ඕන මේ විදිහේ ද්වේෂසිත අපි ඇතුළතින්ම සංසිඳවා ගන්න ඕනේ. ඒකට ඒවා බාහිර වශයෙන් සංසිඳවා ගැනීම උපාය මාර්ග සොයන්නයි ලෝකයා නොයෙකුත් විද්‍යාවියායද සොයන්නේ. මේක ඇතුළතින්ම සංසිඳවා ගන්න නම් අන්න බුදු පියාණන් වහන්සේ කියපු ධර්මය ධර්මෝපදේශව තමයි අපි බලන්න ඕනේ. අන්න ඒ විදිහට කල්පනා කරගෙන එතකොට මේ පින්නතුන් අද මේ වටිනා දවසේ තම සම්මුත් යම් කිසි ශීලයක් සමාදන් වෙලා ශීලය කියලා කියන්නේ කය වචන හික්මවා ගැනීමයි. ඒ හික්මවා ගැනීම තුළ තිබෙන සමාජය පිළිබඳවත් යම් කිසි හැඟීමක්. තමන්ගේ සංවරයේ පමණක් නොවේ සමාජයටත් හිංසාවක් නොවන ආකාරයට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ශික්ෂාපදයක් විග්‍රහ කරලා බලනකොට පේනවා. කය වචන එපමණකින් හික්මවා ගැනීමෙන් සෑහීමකටපත් වෙන්නේ නැතුව සිතෙනුත් අපිට කරන්න තිබෙන්නේ ලෝකයට යහපත පැතීමයි. බුදු පියාණන් වහන්සේ දක්වන දැන් නිගණ්ඨ ඉන්න ආදීන්නම් කිව්වේ කාය දණ්ඩය කායික ක්‍රියාව තමයි ලොකුම දේ. වචනය දෙවෙනුව, මනස තුන, බුදු පියාණන් වහන්සේකේම අනිත් පැත්තේ බුදු පියාණන් වහන්සේ මනෝපුබ්බංගමා ධම්මා කියලා මනසටයි මුන් තැන දුන්නේ. මනස පළමුව වචනය දෙවනුව, කය තුන්වෙනුව. ওই විදිහටයි බුදු පියාණන් වහන්සේ දක්වන්නේ. ඒක අනුව අපි කල්පනා කරන්න මෛත්‍රී භාවනාව කියන්නේ නිකා එක තැනකට වෙලා නිකම්ම නිකම්ම නිකම් මිදීමක් නෙවෙයි. ඒක තුලින් විශාල ලෝකයට විශාල ශාන්තියක් සැලසෙනවා. අන්න එතකොට ඒ විදිහට මේ මෛත්‍රී භාවනාව ඒක අර භාවනා ආසනයට පමණක් සීමා කරන්නේ නැතුව අර කියාපු ආකාරයට සතර ඉරියව්වෙම කරන්න පුළුවන් තත්වයට අපරිමාණ වශයෙන් මෛත්‍රී ඒකකයේ හැටියට තමන්ගේ පවුලේ අය පිළිබඳ මෛත්‍රිය ඊළඟට ඒක පතුරනවා පවුරුපද නම් නැතුව මුළු ලෝකය කෙරෙහිම අන්න ඒ විදිහට මෛත්‍රීමය ආකල්පයක් ඇතුව ජීවත් වෙනවා නම් එදිනෙදා ජීවිතේ යටත් පිරිසෙන් ඒ ඇති වෙන ක්‍රෝධයක් ඇති වුණොත් යම් කිසි විදියකින් ක්‍රෝධයක් ඇති වුණොත් කෝපයක් ඇති වුණොත් හදිසි හදිසි වශයෙන් ඒක ඉක්මනින් සංසිඳවා ගැනීමේ ශක්තිය තිබෙනවා අන්න අර සර්පයා ගැහුවේ හැටියේ සර්පයා ගැහුවා කියන හැඟීමවත් ඇති කරගත්තා නම් ඒ තැනත්තා ඊළඟට උනන්දු වෙන්නේ මේකට බෙහෙත් දීමටයි. සර්පයා මැරීමට නෙවෙයි තමන්ගේ මේ සර්ප විෂයට බෙහෙත් ගැනීමට. අන්න ඒ විදිහට හිතන්න තියෙන්නේ. එතකොට ඒ සර්පයා ගැහුවා වගේ අර ඒ අරමුණ එක්ක හැටෙනව නෙවෙයි. ඒ තමන්ගේ අරමුණ තුලින් තමන්ගේ සිතේ ඇතිවෙච්ච දූෂ්‍ය වීම ඉවත් කර ගැනීමයි කරන්න තියෙන්නේ. එතකොට මේ අද මේ දේශනාව තුලින් මේ පින්නතුන්ට එදිනෙදා සාමාන්‍ය ධර්ම දේශනාවක් තුලින් අර නිතර අපි මතක් කරන ආකාරයේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියලා කියන ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම දිනු කර ගැනීමට අවස්ථාව සැලසෙනවා ඊට අමතරව එදිනදා ජීවිතයේ මේ තමන්ගේ නියම බෞද්ධ ආකල්පයකින් යුක්තව ජීවත් වීමට අදාළ වටිනා කාරණා කීපයක් මෛත්‍රී මේ කර්ණීය සූත්‍රය ආශ්‍රිතව මතු කර ගන්නත් අවස්ථාව ලැබුණා. එතකොට මේවා තමන්ගේ ජීවිතයට ලං කරගෙන මේවා තුලින් එදිනදා ජීවිතයේ නොයෙකුත් ආකාරයෙන් අපි මේ බලාපොරොත්තු වෙන බාහිර බලවේග වලින් බලාපොරොත්තු වෙන සැනසීම අප තුලින්ම මතු කරගන්න පුළුවන් බව තේරුම් අරගෙන ඒ විදිහට ජීවිතය අපි ගෙන යනවා නම් එක එක පුද්ගලයා ඒ තුලින්ම අර ලෝකයට අවශ්‍ය වෙන සාමය සමාදානය ශාන්තිය ඒ තුලින්ම අතු වෙනවා ඇති. එතකොට ඒ විදිහට කල්පනා කරගෙන මේ අද ධර්ම දේශනාවනුත් ධර්ම ධර්ම දේශනාව මේ වශයෙන්ුත් ධර්ම ශ්‍රවණේ වශයෙන්ුත් අපි මේ ඇති කරගත්තු කුසල සම්භාරයේ පළමුවෙන්ම මේ තම තමන්ගේ සාංශාරික මේ දුක් සමූහය මේ හැම එකක් තුලින්ම පේනවා. ඒ දුක් සමූහය කෙලවර කරලා හැකිතාක් ඉක්මනින් මේ තමන්ගේ සීල සමාධි ප්‍රඥා දිනු පවණු කරගෙන ඒ බුදු පියාණන් වහන්සේ දක්වා වදාළ ආර්ය අෂ්ටාංගික මාර්ගයට අනුව ඒ අවශ්‍යතා සම්පාදනය කරගෙන සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ගඵල ප්‍රතිවේදයෙන් සියලු සංසාර දුකින් මිදලා උතුම් අමා මහ නිවනින් සැනසීමට මේ ධර්ම ශ්‍රවණානිසංස ඒකාන්තෙන් හේතු ආසනාවට ප්‍රාර්ථනා කරගන්න. ඒ වගේම මේ විශ්වයේ යම් තාක් සිටිනවා නම් අවිචේ සිට අකනිටා දක්වා අපගේ ඥාතිනුත් ඇතුළු මෙවැනි මේ ධර්ම දේශනාමය ධර්ම ශ්‍රවණය මේ වශයෙන් ඇති කරගන්න කුසල අනුමෝදන් වීමේ ශක්තිය ඇති. ඒ හැම කෙනෙක්ම මේ මේ කුසල අනුමෝදන් වීමෙන් කිතා කික්මනින් මේ ජාති ජරා ව්‍යාධි මරණ ආදී සියලු සංසාර දුකින් අත් මිදලා උතුම් මහා මහ නිවනින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනාව ඇති කරගෙන මෙන්න මේ විදිහට ගාථා කියන්නේ එත්තාවතා චම්හි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ දේවානුමෝදිත්වා බුද්ධන්තු අමතං පදං ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහිද්దికා තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සදා දුක්ඛප්පත්තා ච නිදුක්ඛා භයප්පත්තා ච නිභයා සෝකප්පත්තා ච නිස්සෝකා හොන්තු සබ්බේ පිපානිනෝ දුක්ඛප්පත්තා ච නිදුක්ඛා භයප්පත්තා ච නිභයා සෝකප්පත්තා චනිස්සෝකා හොන්තු සබ්බේ පිපානිනෝ දුක්ඛප්පත්තා චනි දුක්ඛා භයප්පත්තා චනි භයා සෝකප්පත්තා චනිස්සෝකා හොන්තු සබ්බේ පිපානිනෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධාම් භාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti නීවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු පින්නතුනි ඔබ සවන් දුන් මෙම දේශනය පිරිසුදු ධර්ම දානයක් වශයෙන්ම අප ඉදිරිපත් කරන බැවින් ඒ කිසිවක් කිසිදු අයුරකින් මුදලට විකිණීම සපුරා තහනම් බව කරුණාවෙන් සලකන්න.